ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ දේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අජ්ජෝසනං පටිච්ච පරියේ පරිග්ගහෝති ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනා පේතං පරියායේන වේදි තබ්බං තීති Yes. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ਸਰවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච වටිනා සූත්‍රයක් මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි මේ භාවනා වැඩමුළුවට භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවට මාතෘකා සපයගත්තේ. අත්‍යවම කියනවා මේ මුළු ඒ ධර්මචාරිකාවේම අපි ඒක තමයි මුලින් තියාගත්තේ නිසා ඒ දණිදෙන් වල කරපු වැඩමුළුවත් මෙල්බන් වල කරපු එකත් දැන් මේ තුන්වෙනි වතාවට තුන්වෙනි පූර්ක වශයෙන් කරන මේ බ්‍රිස්බේන් වැඩමුළුවටත් ඒ මහා නිදාන සූත්‍රය තමයි අපිට මාතෘකා සැපයුවේ. ඒක ප්‍රධාන වශයෙන්ම පටිච්ච සමුප්පාදය පිළිබඳ විශේෂඥ දැනුමක් සර්වචන්නාංශේ සහ ආනන්ද ස්වාමීන් වහන්සේ අතර වෙන සාකච්ඡාවෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී පුරුදු ද්වාදශාකාර පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චේතාවය සර්වචනාංශේ සවිස්තරව විස්තර කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ යම් ප්‍රමාණික වැරදි ප්‍රකාශනයක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරිචාරයේ පරිචාම්පදේ ගැඹුරුයි ගැඹුරු වගේ පේනේ උනට මට ඒක හොඳට පැහැදිලිව හොඳට විස්තර වෙලා ප්‍රකට වෙලා පේනවා කියන්නේ ඉතින්දී ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ සර්වඥාන්සේ බහා තබලා එහෙම කියන්න එපා. මේ පටිච්චසමුපාදයේම එහෙම විස්තර වශයෙන් විස්තර වශයෙන් ප්‍රකට වීම වෙන්නේ නැහැ ඒක ගැඹුරුමයි කියලා. අන්න එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට අර තවදුරටත් එහි ගැඹීරත්වය පෙන්වන්නයි ඒ සාකච්ඡාව යන්නේ. ඉතින් ඒකෙදී අපි මේ බ්‍රිස්බේන් සඳහා තෝරාගත්ත කොටස ගැන මතක් කරනවා නම් ඒක ප්‍රධාන වශයෙන්ම විස්තර සපයන්නේ විසිතුරු වශයෙන් විස්තර කරන්නේ වේදනා සහ තණ්හා කියන මේ group දෙක අතර තියෙන සම්බන්ධතාවය. මේ චෛතසික දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් ඒ සම්බන්ධතාවයේදී අපි යම් වේදනාවක් යම් විඳීමක් මොනම ඉන්දියක් හරහාරි අපිට එනකොට ඒ වේදනාව ඇති වෙන ස්වરૂපේ වේදනාවේ යාන්ත්‍රණය බලන වෙනුවට අපේ හිත පුරුදු වෙලා තියෙන එක වඩාම රසවත් කොටස අල්ලාගෙන ඒකේ මිහිරි කොටස අල්ලාගෙන ඒකට ආශා කරලා ඒකේ läග්ගෙන ඒකේ මම කියාගෙන අර වේදනාවක් නිසා තණ්හාවක් හටගන්න හැටි දකින්න අපිට ස්පාසුවක් නැති වෙනවා. ඒ වේදනාව වලින් හම්බෙන ලොකුම තණ්හා කොටස කුට්ටිය කඩාගෙන ඒක රස විඳින්න යාමෙන් අපි හැමදාම තණ්හා දාශකත්වයකටපත් වෙනවා. තණ්හාවට දැලමේ මෙහෙවරකම් කරනවා. අනේ ඒ කිරීම නිසා සාමාන්‍ය පටිච්චසමුපාදයේ බලන කෙනෙකුට පේන්නේ වේදනා විඳීම් ශේස්ත්‍රය හරහා මනුෂ්‍ය ජීවිතයකට අත හිතකට කෙලස් බර හිතකට වෙන්න පුළුවන් තණ්හා විතරයි කියලා. නමුත් අපි දන්නවා ජීවිතයක් ජීවත් කරනකොට අපිට දුක් ඇති වෙන්නේ සංසාරේ තණ්හාව නිසාමත් නෙවෙයි ද්වේෂ නිසාත් ඇති එහා සමානව ද්වේෂින් සත්‍යත් වෙනවත් පටිච්චසමුපාදයේ ද්වේෂ කියන වචනේ සම්බන්ධ නැහැ. නමුත් මෙතනදී සරුවචනාංශයේ පෙන්ලා දෙනවා මේ වේදනාපච්චය තණ්හා කියන තැන අතුරු පාරකින් එහෙම නැත්නම් වක්‍ර ගමනකින් ඒ තණ්හාව ද්වේෂයට මුල් වෙන්නේ නැහැ. තණ්හාව කියලා කියන්නේ ආශාව, ද්වේෂය කියලා කියන්නේ තරහව. මේ ලෝකේ බලනකොට මේ දෙක උරස්පරස් ධර්ම දෙකක්. තණ්හාව කියන්නේ ආශා කරන පැත්ත, ද්වේෂය කියන්නේ අනිත් පැත්ත. නමුත් තණ්හාව නිසා ද්වේෂය ඇති වෙන හැටි මෙතනදී පියවර 9කින් දරුවචනාංශෙ පෙන්නලා දෙනවා. වේදනාංශ තණ්හාව දෙනා වගේම යම් කිසි කෙනෙක් මේ තණ්හාව ඇති වුණාට පස්සේ ඒ තණ්හාව ඉතිරි පැතිරි වඩා දියුණු කර ගැනීම සඳහා ඒ තණ්හාවෙන් ඇතිවෙච්ච නැත්තම් ඒ ආශාව නිසා ඇතිවෙච්ච උනන්දු හරහා පරිේශන වලට පෙළඹෙනවා. විවිධාකාර විදිහට මේ වෙලාවේ ලබන මේ ආශාවන්ත ඇති කරන දේ මට හිතත් ගන්නට නැත්තම් මට මගේ යාළු මිත්‍ර හිත මිත්‍ර නෑදෑයින්ටත් දෙන්න නැත්තම් මම යණ යන තැන මට ගන්න නැත්තම් කියලා ඒ ඇති වෙච්ච තණ්හාව තන වඩා ගැනීමට පරිේශන කරනවා කියන එක සාමාන්‍ය ලෝකේ කියන්නේ અભිවෘද්ධිය සඳහා දියුණුව සඳහා කරන දෙයක්. ඒ නිසා ඒකේ බැලු බැලමට කොහොමඩක්වත් සදාචාර සම්පන්නව වැරද්දක් පේන්නේ නැහැ. ඒ වගේ මේක ඍජු කෙලේශයක් වෙන්නේ නැහැ. නමුත් කාටවත් පිළිගන්න වෙනවා. අපි පරිේශන කරන්නේම මේ වෙනකොට අත්දකලා තියෙන තණ්හාවක් දිනු පවුණු කරගන්න. මේ පරිේශන නිසා ඒ කෙනාට ලාභ ලැබෙනවා. මොකද්ද? ක්‍රමසාවිදි ලැබෙනවා. ඒ විඳපු ආශාව කට්‍යත් එක්ක හදා බෙදාගෙන විඳින හැටි යන යන තන හම් වෙන හැටි හැමදාම මේක තියෙන හැටි පිළිබඳව ඒ ලාභ නැත්නම් අර පරිශන ප්‍රතිඵල ලැබෙනවා. ඒ ලාභ ලැබුණාට පස්සේ ඒ විශාල පිරිසක් ඒ ලාභයට අයිතිවාසිකම් කියන්න නැත්නම් ලෝකයේ තදබල අවශ්‍යතාවය ඉල්ලුමක් තියෙනවා ඒ ලාභයට. එතකොට ඒ පරිේශන පෙළඹිච්ච එකන විනිශ්චය කිරීමේ අයිතිවාසිකම අතර ගන්නවා. මමයි පරිේශන කරුවේ මටයි ලාභය හම්බුනේ. ඒ නිසා මම දෙන්නේ මෙන්න මේ විදියට කඩලා බෙදලා. කියලා ඒ කෙනාට ඒ කෙනා මේ ස්වයං ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කර ගන්නවා මේක බෙදලා දීමේ අයිතිය තියෙන්නේ මට කියලා. විනිශ්චය පිළිබඳ අයිතිය ගන්න ගියාම එයාගේ හිතේ මනාපේ තියෙන අයට කුටි කඩලා දෙනවා. චන්දරාගය අනුව තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට කුටි කඩනවා. ඡන්දෙන් දිනුවට පස්සේ දේශපාලනඥයෝ කරන දෙල්ලම තමයි. ඒ ඒ කුටි කැඩීම නිසා එයාට සිද්ධ වෙනවා ලෝකයාට සාධාරණීකරණය කරන්න අයිම මෙයාට ලොකු කුට්ටියක් දුන්නේ මට පොඩි කුට්ටියක් දුන්නේ කියලා. එතකොට අර කුට්ටි කැඩීමේ වැඩපිළිවෙල හරි දෙයක් ධාර්මික දෙයක්, සාධාරණ දෙයක් කියලා අර කරපු වැරැද්ද සාධාරණීකරණය කරන්න දැඩි මතව ඔලට එල්ලා ගන්නවා. ඒ මම මේ මාගේ කියාගත්ත මම ගත්ත විනිශ්චය හරි. ඒක ධාර්මිකයි, ඒක සාධාරණයි කියලා ඒ විනිශ්චයට බැස ගැනීමක්, নিমග්න වීමක්, ඒක සාධාරණීකර කිරීමක් කරනවා. ඒක සරුවචන සඳහන් කරන්නේ අජෝසන කියන වචනේ. අජෝසන කියලා කියන්නේ තමන්ගේ රුචි අරුචිකම් අනුව තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අනුව තමන්ගේ හැබැයි අනුව විනිශ්චයට එළඹිලා ඒ විනිශ්චය ලෝකයාට සාධාරණ නොවන උඟක් කරලා. නමුත් Taman එක සාධාරණ බව පෙන්වන්න අර ගත්ත ටික ඔප්පු කර පෙන්වීමට අද බල බැස ගැනීමක් කරනවා. Tamanගේ දෘෂ්ටි කෝණය හරි බව පෙන්වනවා. ඒ නිසා ඒ දී Taman ඉස්මතු කරලා පෙන්නපු දේ වැඩියෙන් සලකපු දේ පිළිබඳව පරිග්‍රහණයක් දැඩිකොල අල්ලා ගැනීමක් ඒ පුද්ගලයා තුළ මේ සත්න තුලින් ඉබේම ඇති වෙනවා. නමුත් ඒ දැඩිකොට අල්ලාගත්තට පස්සේ ඒ කිනා බලන දෘෂ්ටි කෝණය නෙවෙයි ලෝකයා බලන්නේ. ඒ නිසා මෙයාට ලාභේ වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂයෙන් මෙන්න ඒක කවුරු හරි ජයක් ලබනකොටම ඊට අනිත් පැත්තේ කට්ටිය පරාදයටපත් වෙලා ඒ පුද්ගල විනාශ කරන්න උත්සාහ කරනවා. ජයං වේරපසවති කියලා ජය ලබන්න ලබන්න පරිදිච්ච පක්ෂේ වෛරයෙන් පැහැවෙනකොට මේ මනුස්සයාට ආරක්ෂක ක්‍රමසාවිදි හොයන්න සිද්ධ වෙනවා. ඒ ආරක්ෂා කරන පටිච්ච ඒ ආරක්ෂා අධිකරණය ගැන හිතන්න ගියාට පස්සේ ඒ කෙනාට දණ්ඩා දාන සත්තා දාන විදිහට දඬු මුගුරු අතේ තියාගෙන ඉන්න වෙනවා ආයුධ අතර ගන්න වෙනවා කලහ විග්‍රහ විවාද කලහ කරන්න සිද්ධ වෙනවා මේ උපවාස කරන්න සිද්ධ වෙනවා විග්‍රහ මේ වාද කරන්න සිද්ධ වෙනවා ඊට පස්සේ අනන්ත ප්‍රමාණ හිස්සචන කතා කරන්න වෙනවා බොරු කියන්න සිද්ධ වෙනවා කිලෝ රක්නති පාපක කුසල ධර්ම රාශියක් ඒක වෙන්නේ ලාභේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නිසා ලෝකයා හිතන්නේ ලාභේ වැඩි වීම බොහොම හොඳ දෙයක් කියලා. නමුත් හිත හදාගත්තේ නැති මිනිසෙකුට ලාභේ දුන්න ගමන් ඒ මනස විනාශ වෙනවා. ඒක තමයි හොඳම ක්‍රමේ ලාභේ නිසා ලාභ සත්කාර නිසා අපේ යන ගමන අපිට අන්දමන්ද වෙනවා මුලා වෙලා ගමනේ පිටපැත්තකට යනවා. ඒ නිසා තණ්හාව නිසා අන්තිමට අර දඬුමුගුරු ගැනීම වගේ ඒ දිග ගමනකට පස්සේ තණ්හාව අනිත් පැත්තකේ නෑ විපල්ලාසය වෙන්නේ ද්වේෂයට පැහැර වෙන හැටි මේ මහා නිදාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඉතින් අපේ පසුගිය දවස් තුනේම ඒ කලා විවාද විග්‍රහ ආදී කටයුතු නිසා අපිට හම්බ කරගත්ත නැත්නම් උයාගත්ත බත කණ්ඩ හම්බ වෙන්නේ නැති හැටි, එලාගත්ත පැදුරු නිින්ද යන්නේ නැති හැටි අපි හොඳටම දන්නවා. අන්න ඒ වගේ දෙයකට අපිට යම් වෙලාවක එයාගේ අසහනකාරී තත්ත්වයක් ආවනම් ඒකට ප්‍රධාන හේතුව අපේ හිතේ අනාරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන නොසන්සුන් ගතියයි කියන එකයි සරුවචනංශේ කියන්නේ. ඒ අපි හිතන්නේ ඒ සරුවචනංශේ පෙන්වන විදිහට මේ දණ්ඩා දාන සත්තා දාන කියනත දඬු මුකුරු ගැනීම ආයුධ ගැනීම කලා විවාද විග්‍රහ ඇති වෙන්නේ අල්ලපොගෙදර කෙනාගේ තව වැරද්ද නිසා නැත්නම් විරුද්ධ පක්ෂයාගේ වැරද්ද නිසා එහෙම නැත්නම් කවුරු හරි කරපු මේ වුණියමක් නිසායි කියලා. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. Tamange හිතේ තියෙන අනාරක්ෂාව වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකයාම පේන්නේ අර මුර්ග සංවර්ධයට වරුසාවට වැහි දෙමිච්ච මුර්ගෙක් වගේ. ඒ අහුවෙන අහුවෙන දේ දඩ මුකුරක් වගේ පේනවා. ඉතින් එක එකට නියව ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු සරුවල ගොඩක් කරනවා. ඒකට හේතුව අනාරක්ෂාව. ඒ අනාරක්ෂාවට හේතුව මොකද්ද මේ සංසාරේ අර ගොම කුරුමිනට ගොම්බෙට්ටක් හම්බුණා වගේ හම්බෙච්ච දේ අල්ලපදාන. මොකද්ද කුණු කන්දලයක් අල්ලපදාගෙන ඒ අල්ලගත බදාගත් දෙයට ඊට කලින් බැහැගෙන ඒකට ආශා කරලා මෙන්න මේ වෛරය දක්වා මේ චිත්ත પરම්පරාව ගෙනලා සර්වචන්සේ වෛරයේ ඉඳලා නැත්තම් මේ දඬු මුගුරු ගැනීම තන ඉඳලා ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවා දඬු මුගුරු ගන්න හේතුව ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ අනාරක්ෂාව ඒකට හේතුව තමයි මේ මොකද්දෝ එකක් දැඩි කරලා අල්ලගෙන ඒක ඔප්පු කරලා දඟලන්න හදන්න ගන්න ගතිය ඒකට හේතුව තමයි ඊට කලින්ම ඒක මගේ මතේ, මගේ දෘෂ්ටිය, මගේ තර්කේ කියාගන්න හදපු කතිය. ඒකට හේතු වෙලා තියෙන්නේ තමන් ගත්ත විනිශ්චයදී කරපු වැරදි බෙදා හදා ගැනීමක් ආදී වශයෙන් යන ගමනේ අද දවසට අපට මාතුකා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ අජෝසනය තමාගේයයි බලවත් සල්ල බදා ගැනීම නිසා ඒ දේ එක්ක බැඳීමක් ඇති වෙන පුංචි සංදිස්ථානයක් මෙතන අපි අද ඉස්සරහට ගන්න හදා. මේ සංදිස්ථානේ බුදුහාමුදුර කෙනෙක් වගේ කෙනෙක් අපිට කරුණාවෙන් කියලා දුන්නේ නැත්නම් අපිට කවදාවත් කල්පනා වෙන්නේ අපිට දවසකට කරන්න වෙන විනිශ්චයවලදී අපි යම් තැනකදී අසාධාරණයක් සිදු වුණොත් ඒක පක්ෂයකට මගේ පැත්ත කියලා කියාගත්තොත් අනිවාර්යයෙන්ම රණ්ඩුවකට මුලක් වෙනවා. ඒක නැත්තම් ද්වේෂයකට මුලක් වෙනවා. නමුත් දවසේ එළබෙන කර්මවලදී විනිශ්චය නොකරත් ඒක අපිට යුතුයකමක් වශයෙන් පැවරිලා තියෙනවා මාට නිලයක් වශයෙන්. එහෙම නැත්තම් වගකීමක් වශයෙන් ඒ නිසා ඒ අජෝසනේ කියලා මේ පැත්ත හරි මේ පැත්ත වැරදි කියලා අපි යම් වෙලාවකට එක පැත්තකට මගේ පැත්තේයි බලවත් සටහනක් අවබෝධ කිරීමක් කරන හැම චිත්තක්ෂණයකම අපි අර විශාල යුද්ධයකට, විශාල ගැටුමකට, විශාල ප්‍රශ්නයකට බීජ උපදනවා. නමුත් ඒ වගේ අනිත්‍ය විපාක, නපුරු විපාක එනකොට හරිම අමාරුයි සම්බන්ධ කරලා පෙන්වන්න මම අරගත්ත වැරදි විනිශ්චය නිසා මම මේ මේ සටනේ දෙපිලේ පැත්තක් ගත්ත නිසා මේක ඇති වෙලා තියෙන්නේ කියලා එකක් අපිට පිටිපස්ස පිටිපස්සට ඒ විදිහට යෝනිසෝ මනස්කාරය නැහැ. ඒ නිසා මේක වෙනවයි කියන එක දැක ගන්න බෑ. දෙක ඒ දේ දැක්කොත් Tamange ඉච්ඡා බංගත්වයට එන පෞරුෂත්වයට බාධා වෙනවා. පෞරුෂත්වයට තරම් නොවන දෙයක් වෙන නිසා ඒක පෙනුනත් බාර ගන්න. ඉතින් ඒකට සරුවචනාංශ වගේ කෙනෙක් සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා කියන වචනේ කාටවත් සැකහිතන්න බැරි වෙන විදිහට විශ්වසනීය බවට ඇති කරලා පෙන්ලා දෙනවා උඹලා දැනගන්න ඕන දැනගැල්ලා නැත්තම් නිකන් හිටපල්ලා. මේ ලෝකේ ඇති වෙලා තියෙන මේ රණ්ඩු දරුවල් සේරටම අර විශාල වශයෙන් රාජ්‍ය වශයෙන් ඇති වෙන සම්ඩු නැත්නම් දේශ සීමාරකල නැත්නම් මේ ආගම් වශයෙන් එහෙනම් ගෙදර ගෙදරක් ඇතුලේ ගෑණි මිනිහා රණ්ඩු කරනවා සේරටම හේතුව ඒ විනිශ්චය කරන වේලාවක නැත්නම් දෙපිලක තියෙන වේලාවක Taman අසාධාරණව එක පැත්තකට වැඩිපුර උදව් කරලා. ඒක නිසා සාජාධිකරණයක ශ්‍රේෂ්ඨාධිකරණයක දෙපාර්ශවයේ පැත්ත දෙපාර්ශවයටම සාධාරණ පැත්තෙන් බලලා නඩු විනිශ්චය කරන විනිශ්චයකාරවරයෙකුසේ අපිට මේ දවස පුරා ඇති වෙන දේවල් වල දෙපැත්ත සාධාරණව සලකා බලන්න තරම් අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන මනසක් ඇති වෙන තෙක් ඒ පුද්ගලයා හිතන නෑ මම මේකේ විනිශ්චය කළ යුතුයි. ඒක හිතන එක මානව අයිතිවාසිකමක් ඊටත් වැඩිය ඒ පිරිසේ අයියා වෙන්න, පිරිසේ මුදුන වෙන්න, පිරිසේ ගරු වෙන්න ඒ විනිශ්චය අන්ධහර පාල කරනවා. කෙරුවට පස්සේ වෙන්නේ එක පැත්තක් එතනදීම නුරුස්නා ගතියටපත් වෙනවා තරහටපත් වෙනවා ඊට පස්සේ ඒක දිගින් දිගට අර විදියට ආරක්ෂාවට බරපතල තර්ජනය ලුණාට පස්සේ අපිට ඒක ගහපාදීම සඳහා යුද ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. ඉතින් භාවනාවකදී අපි කොහොමද නැත්නම් භාවනා කරන කෙනෙක් මේ වගේ අජෝසනයක් ඇති කරගන්න නැතුව මේ අජෝසනය කියලා කියන්නේ මගේ කියලා බලවත් අල්ලා ගැනීම. ඒකට සමාන වචනයක් පිටිකේ සඳහන් වෙනවා අබිනිවේෂණය කියලා, ගෙවදීම කියලා. තමකට වැද ගන්න. එහෙම නැත්නම් නැති කියන වචනයත් පාවිච්චි කරනවා. ඒක පැත්තකට නතු වෙනවා. විනිශ්චය සාධාරණ නැහැ. අන්න ඒ වාගේ අබිනිවේෂයක්, අජෝසනයක්, නැතියක් ඇති කරගන්න නැතුව මේ භාවනාවක් මෙහෙවනවයි කියන එක අජෝසනයක් අභිනිවේෂණයක් නැතික් සහිත හිතකට කරන්න පුළුවන් දෙකින් තරම් සැක උපද. මොකද අපේ පරිණාමයේදී අපි දිගටම කරගෙන ආවේ ඒ Tamange ඊතාවර භාවය වැඩි කරන වැඩි ආස්වාදයක් දෙන පැත්තට නතු වෙන එක තමයි. ඒකට බැස ගන්න එක තමයි. ඒකට රිංග ගන්න එක තමයි අපි කරගෙන කරගෙන ඇවිල්ලා අද මේ මත්තපට ඇවිල්ලා තියෙන නිසා අපේ ලේවල, නහරවල, ඇටවල, ඇට මිදුළුවල දිගටම තියෙන තත්ත්වයක් ආපු ගමන් මගේ කුට්ටිය කඩා ගන්න. මගේ මම මට වාසිපැත්ත අවස්ථා ප්‍රයෝජන ගන්න. ඉතින් මේ ගැනීම හරහා මේසා දුකක් එන බව දන්නවනම් සමහර විටක සලකා බලන්න ඉඩ තියෙනවා. නමුත් මේ මතයේ ඉදිරිපත් කරනකොට සුත්තමේ වශයෙන්වත් මේක තලකා බලන්නේ නැති පිරිසකුත් ඉන්න ඉඩ තියෙනවා. ඒගොල්ලත් එක්ක යුද ප්‍රකාශ කරන දෙයක් ඇත්තේ නැහැ. ඒ හැම කෙනෙක්ම මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙන්නේ එන දේන හැටියට බාර ගන්න නෙමෙයි තමන්ගේ කුට්ටිය කඩා ගන්න තමයි. ඉතින් එහෙම ජීවන දර්ශනයක් සහිත එවැනි කල්පනා ක්‍රමයක් විනිශ්චයක් සහිත කෙනාට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවා කියන වචනේ අපේ සිංහල බෞද්ධයාට වගේ ඇහිලවත් හුරු නැත්තම් පටේර සංස්කෘතිය තියෙන රටක මේක කියලා දෙන්න කිව්වොත් දේශකයන් වහන්සේට මොකද වෙන්නේ කියලා හිතා ගන්න. මොකද ඒ තරම්ම ලෙෂර් ප්‍රින්සිපල් එකේ එහෙම නැත්නම් මේ සැප සොයාගෙන යන ගමනේ සැප වැඩි වෙන පැත්තට ගියාම මොකක්ද ඇති වැරද්ද? ඕකෙදී මොකද්ද මේ සදාචාරය ගැන කල්පනා කරලා තියෙන්නේ අපිට තියෙන්නේ කාපල්ල බිපල්ල ජොලි කරපල්ල කියන සදාචාරයක් ඒක තියෙනකොට ඔය සදා හරි වැරදි ඕනෙත් නෑ ධාර්මික ධාර්මික ඕනෙත් නෑ කොහේ හරි පැත්තෙන් කවන්න තමන්ට වාසි ලැබෙනවනම් එහෙම නැත්නම් සැප වැඩි වෙනවනම් ඒ පැත්තට අදින එක තමයි මනුෂ්‍යකම. ඉතින් අත්ත වශයෙන්ම ලංකාව වගේ අර බෞද්ධ පාරිසරය සංස්කෘතියක් තියෙන රටක ඒ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීම කියන වචනේ ඇහිලා තිබුණාට ඒක හුදු වචනයක් විතරයි. ක්‍රියාකාරකම් වල ඔය කිසිම වෙනසක් නැත්තේ නෑ. උද්දත් එකයි කල්ලත් එකයි. වැඩ කෙරුවා වෙනම් තියෙන්නේ තමන්ගේ කුට්ටිය කඩා ගන්න එක තමයි. ඒක නිසා සර්වචනාංශය අර සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම කග්ගවිශාන සූත්‍රයේ අන්තිම ගාථාවේ සඳහන් කරලා තියෙනවා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්ථට්ඨ පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේ විකග්ග විශාන කප්පෝ බුදුහන්සේගේ ඒ ආතාවෙන් දක්වන දර්ශනය තමයි භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා. අපි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් අර්ථයක් බලාගෙනයි කරන්නේ. ඒ කියන්නේ මේ කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටි. මාරුව බල බලාදී යට කරපිල්ල. සූර්ය උදා වෙන තෙක් පිණි බෑවිල්ල. ඒ වගේ තමයි අපි යම් කෙනෙක් ඇසුරු කරන්නේ ඒ කෙනාගෙන් අපිට යම් ප්‍රයෝජනයක් ලැබෙනකන් තමයි. ප්‍රයෝජන ඉවරෙච්ච දවසේම පඬරලකට තරම්වත් උදේ පාන්දර කැහැලා බිමට දාන කුණු කෙල ටිකක් තරමටවත් ඒ මනුස්සයා සලකන්නේ නැහැ. ඉතින් මේක කියනකොට තරහ යනවා මම මේ පිළිදෙට නෙමෙයි මේ කියන්නේ ඈ පොතේ තියෙන එක. කැමැතිනම් ඒ සුත්ත නිපාතේ කග්ගවිචාන සූත්‍රයේ අන්තිම ගාතාව කියවන්න භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභ ආජ්ජමිත්තා. එහෙම කුට්ටි කඩාගෙන අදහසකින් තොරව වාසිය අදහසකින් තොරව ඇසුරක් ලෝකේ තියෙනවා එවැනි කෙනා දුර්ලභයි කියලා කියනවා. බුදු ඇසුර සඳහා ඇසුරක් තියෙන එක දුර්ලභයි. තියෙනවා නම් යම් කිසි භජනයක්, සේවනයක්, කාරණා අර්ථයක් බලාගෙන. අත්තක්ත පඤ්ඤා අසුචි මනුස්සා. අත්ත කියලා කියන එකට ඇති වෙච්ච සිංහල වචන තමයි අර්ථ ශාස්ත්‍රය කියන්නේ. අර්ථ ශාස්ත්‍රය කියන්නේ සල්ලි. රුපියල්. මෙහෙනම් ඩොලර්. අත්තට පඤ්ඤා අසුචි මනුසා මනුස්සයා සල්ලිමයි හොයන්නේ කක්කම අසුචිම. ආයි කිසිසේත්ම කිසිම කෙනෙකුට ඇඟිල්ලක් ගහන්න ඉඩක් තියලා නැහැ. අත්හටපඤ්ඤා අසුචි මනුසා අර්ථේමයි හොයන්නේ. අසුචිමයි ඒක නිසා ඒකෝචර ඒකග්ග විසාන කප්පෝ. ඒ නිසා මට තනිව කඟ වේනෙක්ගේ තනි අඟ වගේ තනි වෙන්න ලැබේවා කියලා. අපේ අතර කිසිම ගනුදෙනුවක් ඇත්තේ නැහැ. වාසියතර නරකක් නැති. ඉතින් එවැනි දෙයක් අපේ ප්‍රසිද්ධ සමිතියක සමාගමක ශ්‍රේෂ්ඨ දේශපාලන රැසීම කිව්වොත් එහෙම මචන් කුටි කණ්ඩා සිද්ධ වෙනවා. භාවනා කරන අයට මේ හරහා මේක නොදැනීම හරහා අපි දවසකට ඇති කර ගන්න අලුත් රණ්ඩු ප්‍රමාණය. දවසකට ඇති කරන අලුත් අන්‍යෝන්‍ය අනවබෝධ ප්‍රමාණය කියලා දන්නවනම් මේ තේරීම හරහා අපිට ලාභයක් නොලැබෙනවම නෙවෙයි. අපි කුට්ටිය කඩා ගන්න අපිට යම් ආස්වාදයක් තියෙන නිසා තමයි නමුත් මේ ආස්වාදයෙන් අන්තිමට අරසා සමාන දඬු මුගුරු ගැනීම කලහ කිරීම ආයුධ ගැනීම තෝතෝ වරපල කියා ගැනීම බොරු කීම් මුසාවාද කතා කිරීම අනන්ත අකුසල ධර්ම තියා බලනකොට මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ තමන්ගේ කුට්ටිය කඩා ගැනීම නිසා මේ ලැබෙන ලාභයයි අර පස්සේ හම්බෙන අර ආදීනවයයි බලනකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළ තුන මේක දන්නවනේ මේක මේ මැනලා ගන්න පුළුවන් නම් කවදාකවත් මිනිස්සෙක් වගේ අවස්ථාව ආවපලියට Tamange වාසියට වැඩ කරන එකක් නැහැ කියන්නේ. ඉතින් ඒක ඇත්තටම ජන විඥාණයට එහෙම නැත්නම් සමාජගත ව්‍යුහයට දෙන්න පුළුවන් කියන එක නම් මම පුද්ගලිකව හිතන්නේ. කරන්නම බෑ. මොකද ලෝකේ දුවන්නේම ලාභේ පැත්තටයි වාසි පැත්තටයි. කාර්ය කරන තුරු කාගෙත් රැවටිලික සිංහල කවි මේවා. පාරෝපදින තුරු දියට කැළඹිල්ල. කාර්ය කරන ගමන් තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. ඉතින් භාවනා කරනකොට අපි මේක කොහොමද මේ වගේ ලේවලට බහගත්ත දෙයක් අපි ආදීන වශයෙන් දැනගන්න කරන්න කියන එකේදී මේ සතිය මේ අපි කියන සිහිය නැත්නම් අප්‍රමාදය ගැන කතා කරනකොට කියනවා අපි සතිය දිනු කරන්න ඕනේ Taman කරා පැමිණෙන කිසිම දෙයක් තේරීමකින් බේරීමකින් තොරව. එන ඕනම දෙයකට එන තාලෙන් බාර ගන්න පුළුවන් තත්ත්වයට යණ්ඩයි අපි සතිය ප්‍රයෝජන ගන්න. ඒකට සුද්ධ කියන්නේ choiceless awareness කියලා. එන දේවල් තෝරන්න එපා. මේක හරි, මේක වැරදි, මේක ධාර්මික, මේක අධාර්මික, මේක සભ્ય සම්පන්නයි, මේක අසભ્‍යයි මොනම දෙයක්වත් තෝරන්න පටන් අරගත්තොත් අපි අර අපි ගෙනාවු මතිමතාන්තර ගෙනාවු පෞරුෂත්ව ලක්ෂණ ගෙනාවු පුරුදු මතුවෙන සංසිද්ධිය බැලීමේදී වර්ණ ගන්න. වර්ණ ගන්නකොට පස්සේ අපිට කවදාක සිද්ධිය සිද්ධි වශයෙන් දැක ගන්න හම් වෙන්නේ අපි ලැබෙන විනිශ්චය බොහෝ විට පක්ෂග්‍රාහී. ඒක නිසා අපිට මේ සතිය වඩන චිත්තක්ෂණයක නැත්තම් ක්ෂණ මාත්‍රාව තුල සති මාත්‍රාව තුල ක්ෂණ සම්පත්තිය තුල දවසකට එහෙම නැත්නම් භාවනා පරියන්කයකට එහෙම නැත්නම් සක්මන් අවස්ථාවක එක චිත්තක්ෂණයක් අර වගේ අජෝසනයකින් තොරව අර වගේ අභිදිවේෂයකින් තොරව අර වගේ නැති භාවයකින් තොරව පවත්වන්න පුළුවන් නම් ඒකේ තියෙන වටිනාකම තමයි මෙන්න මේ චිත්තක්ෂණය හඳුනාගෙන ඒක දිනු පවණු කරන මනුස්සයාට විතරක් මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් ඒ චිත්තක්ෂණය ලැබුණාත් ඒ චිත්තක්ෂණය එවැනි නැතියකින් තොර අභිනිවේෂයකින් තොරව අජෝසනයකින් තොර හිතක් බව දන්නේ නැත්නම් අන්ධයා යනකොට পায়ට මණිකක් හැප්පුණාට අන්ධයා දන්නේ මණිකක් කියලා දන්නේ නැහැ ඒ නිසා ඒකේ වාචයක් වෙන්නේ. ඒ නිසා භාවනා කරන එක්කනා සතිය වඩන එක්කනා සතිපට්ඨානේ දියුණු කරන කෙනා අප්‍රමාදී කෙනා මොකටද මේ භාවනා කරන්න කියලා අහුවොත් කියන්නේ ඇති ඇති හැටිය දැකීම. ඇත්ත ඇති හැටිය දැකීම. ඇත්ත ඇති හැටිය දැකීමත් නම් Taman කරා එළඹෙන දේ, මතුවෙන දේ තෝරන්න බේරන්න යන්න නරකයි. තීරුවත් බේරුවත් අනිවාර්යයෙන්ම Tamanගේ මතිමතාන්තර අනුව, Tamanගේ රුචි අරුචිකම් අනුව, Tamanගේ ඇබ්බැහි අනුව Taman ඒ සිද්ධියට අහු වෙනවා. මේ පැත්ත හොඳයි, මේ පැත්ත නරකයි කියලා. මේ සිද්ධිය දිහා හොඳට බැලුවොත් මේ සිද්ධියේ කිසිම හොඳ පැත්තක් නරක පැත්තක් නැහැ. ඒක හුදු සිද්ධියක් විතරයි. නමුත් ඒ අපි ඉගෙනගෙන තියෙන ක්‍රමයේ හැටියට එහෙම නොසලකා හැරියොත් අපිට පේන්නේ අපේ මනස තීක්ෂණ නෑ. මනස හරියට හොඳ විනිශ්චය ගන්න බෑ. ඒක නිසා අපි කොහොම හරි සිද්ධියක් ආව ගමන් අපි ඒකේ මේ හරි වැරදි හොඳ නරක සාධාන සාධාන ධාර්මික ධාර්මික පැති තෝරගෙන තේරීම හරහා අපේ මත මතාන්තරයේ හිතේට කවන ගතියක් තියෙනවා. ඉතින් මේක මට මතක් වෙනවා මම එක දවසක් ඔය ගිහි කාලේ සුකුදරාමයට යන වෙලාවේදී එතන ඒ හිටියා අපේ අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මම යනකොට සක්මන් කර කර හිටියේ. මම කීප වතාවක් ඒ සම්බලයි ඉතිසලා සමාඩ පැය ඒ භාගය විතර වගේ ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මම එනකොටම ආ මහත්තයා එනවා යන් අපි කියලා දැන් තියෙන කොට නැගිලා තිබුණා පරණ තිබුණ එකම ශාලාව තිබුණා. ඊළ හොඳට පట్టල වෙලා මම ප්‍රශ්නයක් අහනත් මොනවත් කරන්න ඉස්සලා මට තේරෙන්නේ මහත්වයේ මේ මුළු සංසාරෙම බලු බෙට්ටක් වගේ කියලා. මුංජ බලනකොට බලු බෙට්ටේ මුල හොඳයි අග හොඳ නැහැ කියලා දෙන්නේ පිටපැත්ත හරිනේ මැදට ගියොත් හොඳ කැලලක් තියෙනවා කියලා තේරෙන්නේ මේක හතිගොන බලි බෙට්ටක්. ගණ්ඩම දෙයක්. ඔකේ හොතලා ගන්න දෙයක්වත් නැහැ, පලිප්පේ දාලා ගන්න දෙයක්වත් නැහැ. මේකේ මොනවද අහුලන්න තියෙන්නේ? ඉතින් මට හිතුණා මේක මේ මේ වගේ වැදගත් හාමුදුරු කෙනෙක් <laughs> කියනවා කියන එකටත් දැන් ඉතින් මමත් වැදගත් හාමුදුරු කෙනෙක් තමයි මමත් කියනවා. මේක සංසාරේ බලු බෙට්ටේ මේ අපි හිතනවා මුල කෑල්ල හොඳයි අග කෑල්ල හොඳ නැහැ කියලා. අපි හිතනවා පොත්ත හොඳයි මැද හැරිය තවුතු කියලා. ඒක කියලා මේ ඉදිරිපත් වෙන ඕනම සංසිද්ධියක් ඒක ශූන්‍ය වශයෙන් බලන්නේ නැතුව තුච්ච වශයෙන් බලන්නේ නැතුව රිත්ත වශයෙන් බලන්නේ නැතුව අනාත්ම වශයෙන් බලන්නේ නැතුව පරතෝ වශයෙන් බලන්නේ නැතුව අපේ රුචිය අල්ලනවා. ඒක පේන්නේ නා හරි අහිංසක රසකාමියෙක්ගේ එහෙම නැත්නම් సౌందర్యාත්මකව හෝ බලන අහිංසක වැඩක් කියලා. මොකද එතන යටිපහුව වෙන දේ අන්තිමට මල්පල දරලා එනකොට අර ගත්ත විනිශ්චය ඔප්පු කරන්න දඟලනකොට අන්තිමට දඬුමුගුරු ගන්න ගිය දවසේ අනවශ්‍ය රණ්ඩුවක් ඇති කරගන්නවා. ඒ ඔය නිල් මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ තිබුණා ඒ දිවේලවන ධම්ම ගෲප් කියලා පුංචි කීප දෙනෙක් එකතු වෙලා අපි මේ එකතු වෙන තැනක් ඇත්තටම එකතුනේ බොහොම වැදගත් කට්ටිය. ඉතින් එතනදී ඒ වැදගත් මහත්තුරු දෙන්නේ කම්මපා. එක්කෙනෙක් කිව්වා මේ බුද්ධ ආගම හුදු බුද්ධ ආගම සඳහා පමණයි. ඒක PhD එකක් ගන්න, එහෙම නැත්නම් ඩිප්ලෝමා එකකට ගන්න මිසක වැඩි සීරියස් ගන්න නරකයි. අනික් මහත්තයා කිව්වා නෑ නෑ බුද්ධ ආගම ඒකාන්තේ මේ ආත්ම නිවන් දකින්නයි ඒකේ පැත්තකට දාන මූල ධර්මයක් නෙමෙයි මේක ප්‍රායෝගික දෙයක්. ඉතින් බොහොම ලස්සන මාතෘකාවක්. දෙන්න මේ දෙන්නට දෙන්න කතා කරලා කපාරට මහත්ය පුටු ගත්ත ඇදලාරිය නැද්ද අනික් මහත්යගේ ඔළුවට මේ පටන් ගන්නකොට පටන් අරගත්තේ හුදු මතයක්. බුද්ධ ධර්ම කියලා කියන්නේ මූල ධර්මයක්ද ප්‍රායෝගික පැත්තක්ද කියන්නේ. අන්තිමට කියලා බලන්න දෙන්නට මතක නැති වුණා. Taman ඉන්නේ කොහෙද? කොහෙන්ද පටන් ගත්තේ කියලා ඔය ඔය තීහිටියේ මැද ගොඩින් මහත්තයා හිටියා. ඉතින් ගොඩින් මහත්තයා මෙහෙන් බලනවා මෙහෙන් බලනවා. අරයා දිනනවා මෙයා දිනනවා අන්තිර එක්කෙනෙක් පුටුව ගන්නකොට ගොඩින් මහත්තයා කරලා තියෙන එක පාරක් නිකන් ඉදරන් ඔක්කොම අකුලගෙන සමාධිගත වෙලා තියෙනවා. අර දෙන්නටම වස විල්ලජ්ජාවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි දින ගහගත්තත් දැන් බලන්න කෙනෙක් නැහැ. එක්කනයි හිටියේ ඒ මනුස්සයත් දැන් නැහැ. මුතු බිම තියලා විහිලච්චාවටපත් වෙලා පොඩ්ඩින් අයියාට ඇවිල්ලා කිව්වලු බලන්න අපිට වෙච්ච දේ. මෙන්න එතෙන්ද ගියා අපි භාවනා කරන්න. භාවනා කරන කවසේ හුදු මතයක් ආවා භාව බුද්ධහම කියලා කියන්නේ මූල ධර්මයක්ද සුද්ධ විද්‍යාවක්ද ප්‍රායෝගික විද්‍යාවක්ද කියලා. අන්තිමට කියලා දෙන්න ගහගන්න යනකම් දන්නේ නැහැ. මේක තමයි මම කියන්න හදන්නේ. සතිය කියන එකේදී අපිට පුළුවන් තරම් හඳුල්ලා දෙනවා. මෙන්න මේ වගේ විඥානයේ හැම වෙලාවෙම කැමැති දෙක දෙපැත්තට කරලා රණ්ඩු කරනකොට ඒක විඥාණයට ලොකු විනිශ්චයකාරකමක් හම්බ වෙනවා. නමුත් අපි යම් වෙලාවක දැක්කොත් මේ දෙකම සමානයි කියලා විඥාණය පුදුම පෙරලි වගේක් කරනවා. එහෙම බලන් එපා. මේක එහෙම බැලුවොත් හරි කම්මැලි. මේක එහෙම බැලුවොත් එහෙම හරි නීරසයි. මේක එහෙම බැලුවොත් එහෙම හරි ඒකාකාරී. ඔක මුක්කකින් හරි පළිප්පේ දාලා දෙන්න උරුට්ටුවට තියාගන්නේ. මේක නිදර්ශනේ පෙන්වන්න පුළුවන්. සර්වඥාන්සි මේක අපිට පෙන්වන්න හැටි අපිට පටන් අර ගන්නකොට ආස්වාසය මෙහිමයි ප්‍රස්වාසය මෙහිමයි කියලා අපිට කියන්න පුළුවන් ආස්වාසිත අපිට නාස්කාරයේ සීතල ගතියක් දැනෙනවා ප්‍රස්වාසය උණුසුම් ගතියක් දැනෙනවා නැත්නම් සීතල නැතුව දැනෙනවා ආස්වාසය මට මෙතන දැනෙනවා ප්‍රස්වාසය මෙතෙන් දැනෙනවා මේ දෙක වෙන් කරලා මේ දෙක මේ දෙකේ තියෙන මේ පච්චත්ත ලක්ෂණ එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ ස්වභාව ලක්ෂණ වෙන් කරලා දකින්නතා ඒ භාවනා යෝගාවචරයට කොළේ අරගෙන දෙකට බෙදලා මේ පැත්තේ වම් අත පැත්තේ ආස්වාසේ ලකුණු ලියන්න පුළුවන් දකුණු අත පැත්තේ ප්‍රසවාසේ ලකුණු ලිව්වොත් දිගලයිස්ට්ුවක් අරදයි. මෙහෙම කරගෙන කරගෙන පුත්‍රජානස කියන දැන් හොඳයි දැන් ඉති වැඩේට අල්ලලා තියෙන්නේ. අපි කියන විදිහට ආනපාන මුණට මුණ දාලායි කියලා. නමුත් මේක දිගේ බලහන ඉන්න ඉන්න ඉන්න ඉන්න මොකද වෙන්නේ? මේ පෞද්ගලික ලක්ෂණ හරහා පෞද්ගලික ලක්ෂණ දකිමින්ම ඒක සිවුම් වෙනකොට අනපනේ අතිසූක්ෂම වෙනකොට දෙකටම පොදු ලක්ෂණය මතුවලා පෞද්ගලික ලක්ෂණ නිකාම හේ බාන්න පටන් ගන්නවා. ඒව විවරණ වෙන්න පටන් ගන්නවා. විරංජනේ වෙන්න පටන් ගන්නවා. විරංජනේ වෙන්න පටන් ගත්තාම හුස්ම ගන්නවා තේරෙනවා. මේක ආස්වාසිත ප්‍රසආසිත කියලා වෙන් කරගන්න බැරි තරමටපත් වෙනකොට අපේ විඥානයේ පුදුමාකාර අසහනකාර තත්ත්වයකට ඒසොට කියන එක්ක හයියෙන් හුස්ම ගන්න කියලා. ඉතින් අපි කරන්නේ ඉක්මනට හුස්ම ගන්න ආයශරයක් ආශ්‍රපසතික වෙනස අල්ලලා දෙනවා. එහෙම නැත්නම් කියනවා ආනපානෙ උඹට හරියන්නේ නැහැ. ඔක අරමුණ වැරදි. ඕ නැගිට ඵලය යන්නේ. ඒසොට සලෝක සාදාලා අපි පරියන්කෙන් නැගිටිනවා. එහෙම නැත්නම් විඥානෙ කියනවා ඕක හරි කම්මැලි ඕක බුදියගෙන කියලා. ඉතින් ඉන්දට වැටෙනවා. එහෙම නැත්නම් හිතනවා මම මේ ඉදිරියට දයන් දන්නේ පස්සට දයන් දන්නේ මෙතන තියෙන පොඩි සැකයක්. ඒ නිසා හුස්ම ගැනීම පැත්තක තියේදී බොඩක් කමටහන් සුද්ධ කරගන්න බලපන්. එහෙම නැත්නම් මේ මෙතන හරිද වැරදිද කියලා බලපන් කියලා සැකයක් එනවා. ඉතින් අපි අර ආනාපානේ මෙච්චර මේ මේ බොහොම ලස්සනට ආස්වාස මෙහෙම ප්‍රසවාස මෙහෙම කියලා දෙකක් වෙන්නපු එකේ බල බලා දැක දැක අස්පනා පිට ඒකේ තියෙන මේ පෞද්ගලික ලක්ෂණ අයින් කරගෙන වගේ ඒ හරහා ඉස්මතු කරගෙන පොදු ලක්ෂණ එනකොට ඇති වෙන මේ නීරස ගතිය, ඇති වෙන මේ කම්මැලි ගතිය, ඇති වෙන මේ ඒකාකාරී ගතිය, ඇති වෙන මේ ආසරණ වෙන වගේ ගතිය පැහැදිලිවම පෙන්වන අජෝසනයක් නැතුව විඥාණයට පවතින්න බෑ. අජෝසන කියන්නේ දෙක දෙපැත්තට වෙන් කරලා කළු සුදු ભેදේ තියෙනකන් විඥානේ ඒකේ අතිරේක වාසිය ලබනවා. දෙක සම වෙච්ච ගමන් අපි අනිත් ඔක්කොම සංඥා අතහැරලා නැති ආනපන විතරයි තියෙන්නේ. මේ දෙක සම වෙච්ච ගමන් විඥාණයට ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. ප්‍රතිෂ්ඨාව නැති වෙච්චාම ඇඟට හීන දාඩිය දානවා. නැලවෙන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. නානා ප්‍රදේවල් වෙන්න පටන් ගන්නවා යෝගාවචරයට හිතෙන්නේ. එතකොට මේ නැති වෙච්චියක් තමයි අවිලා කතා කරන්නේ. ඉතින් හිතනවා භාවනාවේ තැහෙන තැනකට ගිහිල්ලා ඉතින් මට දැන් අභිඥා පහළ වෙන්නේ නැති දැන් මැරිච්ච අයවිලා කතා කරනවා. එහෙම නැත්නම් ඔන්න ජේතවනාරාමේ පේනවා, සුවන්වැලි ජය පේනවා, බුදුහාමුදුරු පේනවා. අම්මෝ පොඩ්ඩක් අතරලා බුදුහාමුදුරගේ කමඨාණක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. නමුත් අර විඥාණය කරන මේ ඒ අජෝසනයක් කරගන්න බැරි වෙලාවදී අරකට මේකද කියලා දෙක තෝරගන්න බැරි මට්ටමකට බුදුසජාණන් වහන්සේගේ ක්‍රමේ නිසා ගානකට එනකොට මේ විඥානේ අපහසුරපත් වෙන හැටි යෝගාවචරය දන්නේ නැත්තම් කමඨාන සුද්ධ වෙලා නැත්නම් යෝගාචරය කාන්ත මාර්ගපාක්ෂික වෙනවා. ඒකාන්ත කෙලෙසයකට බර වෙලා භාවනා නැගිටලා යනවා. එතන නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැකකොදෝ. එහෙම නැත්නම් නීරසයි කියනවා. ඉතින් මෙතනදී බුදුරජාණන්සේ මේ පෙන්වන විදිහට දෙපැත්තකට කැඩිලා දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගන්නවා කියන මේ අබිනිවේෂණය මේ අජෝසනය මේ නතිය යෝගාවචරයේ අන්තිමට සූක්ෂම මට්ටමින් පරිග්‍රහයකට ගිහිල්ලා පරිග්‍රහයෙන් මසුරුකමකට ගිහිල්ලා මසුරුකමෙන් ආරස්තාවට ගිහිල්ලා අර කලකෝලහල කරන වගේ සමාජ විඥානගත தત્වේ නැත්නම් Tamange సంతానගත தત્වේදී හරි පෙරලීකටපත් වෙනවා. ඒ නිසා යෝගාචර හොඳට මේක දැනගෙන මේ ආනාපානෙදී කිය හොඳට යනකොට මුලදී ආනාපානයට ගිය බව දැනගන්න ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස්කම් සංසන්දනාත්මක වෙනස්කම් හොඳ මග සලකුණු වෙනවා. ඇතැම්ම කණු වෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට මේක විපරිණාමයටපත් වෙනකොට වෙන්නේ මොකද්ද? අරකේ තියෙන විචිත්‍රතා නැති වෙලා රංජනීය කරන්න පුළුවන් ගතිය වෙනකොට විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් හේ බාන්න පටන් ගන්නවා. එතකොට විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. ඒ ප්‍රතිෂ්ඨාවක් නැති වුණාට පස්සේ විඥාණය කරන කෝලම් ටික අර ගොඩ දාපු මාළුවෙක් දඟලනවා වගේ දිහා බලනකොට භාවනා කරලා මේ ලැබුණේ දියුණුවක්ද නැත්නම් තිබුණටත් වැඩිය අසරණ අමාරුවට වැටිච්ච දාඩිය දාන එපා කරන තත්ත්වයක්ද කියලා කමටහන සුද්ධ වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම යෝගාවචරය වැරදි නිගමනයකට එනවා. ඒ නිසා මේ වෙලාවට යනකම් බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ යෝගාවචරය එතෙන් යනකම් ගෙනියලා හරි පැත්තට දානකම්ම සිද්ධියේ වගකීමෙන් 50 ගුරුවරයා ගන්න මොකද යෝගාවචරය ආශරණ. යෝගාචර මොනවාක්වත් දන්නේ නැහැ. එයා දන්නේ අජෝසනේ කියන එක විතරයි. පැත්තක් ගන්න එක විතරයි. පැත්තකට බහ ගන්න එක විතරයි. නතිය විතරයි දන්නේ. නමුත් භාවනාවේදී නතිය හරහා අජෝසනේ හරහා අජෝසනේ නැති තැනට ගිහින්. ගිහිනකොට මේ විඥානය ඇති වෙන පෙරලි. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් නිදර්ශන හරහා තමයි අපිට මේක අල්ලන්න වෙන්නේ. මොකද අපේ හිත ස්වභාවයෙන් මෙතෙන් යන්න කැමති නැහැ. ඔය සක්කපඤ්ඤා සූත්‍රයේදී සර්වචන් වහන්සේ ඒ ශක්‍ර දෙවෙන්දයාට කතා කරලා කියනවා නාලං නායන් ධම්මෝ සබ්බං අබිනිවේසාය කියලා ශක්‍ර දෙවෙන්ද මතක් කරනවා ශක්‍රය මේ ලෝකයේ මොනම බැස ගන්න තරම් වටින මොනම ධර්මයක්වත් නැහැ කියලා. අපි මේක දෙකට බෙදලා අර කොහොඳයි මේක හොඳයි කියන එක අර අත්හට වඤ්ඤා තමයි. Tamange වාචිර තමයි කරන්නේ. මේකේ එහෙම බැස ගන්න දෙයක් නායන් නාලන්දම්මෝ සම්බන් අබිනිවේෂය. අබිනිවේෂයෙන් මොනම ධර්මයක්වත් නැහැ මේකේ. අපි අර දෙක වෙන් කිරුවට පස්සේ රූපවට තිබ්බට පස්සේ නම් මගේ පැත්ත අනුන්ගේ පැත්ත කියලා ගත්තට ඒකම දෙයක් නෑ. ඒක ශක්‍රදේව බොහෝම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට ස්තුති කරලා අනේ එහෙම දෙයක් ඇහෙන ඉතින් තථාගතයන් වහන්සේ නෝගේ විතරනේ. අක්ෂරග්‍රාහීත්වයක් නෑ, අෂ්ටෝක ධර්ම කම්පාවක් නෑ කියලා වැඳලා යනවා. ගියාට පස්සේ ශක්‍රදේවේන්ද්‍රයාට ශක්‍රදේවේන්ද්‍රයා මේ නිර්මාණය කරන වයිජයන්ති ප්‍රාසාදය. වයිජයන්ති ප්‍රාසාදය කියලා කියන්නේ ආටම විශේෂිත වූ පුදුමාකාර ලස්සන තැන. ඉතින් වයිජයන්ති ප්‍රාසාදයට ගෙවදින දවසේ මුළු ශක්‍ර භවනම සරසනවා ඒ සුවිශේෂී ගෙටක වැදීමේ උත්සවයට. ඉතින් එදා උත්සවසිය තියෙන වෙලාවේදී මුගලණ ස්වාමීන් වහන්සේ ඒ වගේ සූත්‍ර පිටකේ තියෙන ගොඩක් වෙලාවට ඒ ඒ දිව්‍ය ලෝකවලට වරින් වර යනවා උන්වහන්සේට ඒ විඥා ශක්තිය තිබිච්ච නිසා. එතකොට අර උත්සව ශක්තියේදී තාවතින්සේ මොකලන් සාචි වඩන. එතකොටම ශක්තිය වෙන්නේ ඉස්සරහට ගිහලා නිදුකානන් වහන්සේ වැඩපෙක බොහෝ වටිනවා. වඩින්නේ කියලා ඇවිල්ලා ආසන පනවල මේ ස්වාගතම් පැමිණීම බොහොම හොඳයි. බොහොම පිනක් කියලා කතා කරනවා. ඒකල ටික වෙලාවක් කතා කරලා කියනවා අපි මේ විෂයයට උත්සවයක් සඳහන් කරපු දවසක් අද අපි වයිජන්ති ප්‍රාසාදයට අද ඇතුල් වෙන්න හදන්නේ පොඩ්ඩක් වඩින්න පුළුවන් ද අලුත හදපු ගේ බලන්න. ඒ කියන්නේ මේ වයිජන්ති ප්‍රාසාදයට බලන්න. ඉතින් මොකලන් සංස විරුද්ධත්ව ප්‍රකාශනදී සක්‍රීයව බොහෝම ආඩම්බරෙන් ඒ වයිජන්ති වාසාදේ වට යනකොට දිව්‍යාංගනාව ඒක ඇතුලෙන් විහිල්ලා පුළුව එළියට දාලා ඉතින් නටනවයි අර নানা ආකාර අර World Trade Center එකට බෝම්බ දාපු වෙලාවේ අර මිනිස්සු දඟලුවේ ඇතුලේ ඒ වගේ ඇතුලේ වැඩ. ඉතින් චක්‍රදේවේන්ද්‍රයත් බොහෝමත් වෙලා මේ වෛජාන්ති ප්‍රසාදයේ විස්තර පෙන්නකොට මුගලන් ස්වාමීන් වහන්සේ කරන්නේ මුළු වෛජාන්ති ප්‍රසාදයේම විශාල වැවක් මවලා වැලම වැව මැද තියෙන පොරොප්ප කැලක් වගේ වෙන්න සකස් කරනවා. පහ වෙන්න සකස් කරන ඉසුලි බලයෙන්. ඒකල්ලා වං කකුලේ මාපට ඇඟිල්ලෙන් අනිනු අර පොරොප්ප ඇන්නර පස්සේ මේක හෙල්ලුම් කන්න පටන් ගත්තාට පස්සේ අර දිව්‍යාංගන අවු ජීව පුත්‍රයෝ කෑමර දෙන්න පටන් ගන්නවා සක්ත දේවේන්ද්‍රත් එයින් ඩඩි දාන. ඒකල අහන උඹට බුදුහාමුදුරුවෝ කිව්ව නේද මේ ලෝකේ කිසිම දෙයකට ගෙවතින තරම් වට දෙයක් නැහැ කියන එක. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? හදාගත්ත වෛජන්ති ප්‍රාතිහාර්යයට ගෙවැදීම උඹට මහා ලොකු දෙයක් පත් වෙලා තියෙනයි කියලා අර බුද්ධ වචනේ ආපහු මතක් කරලා දෙන්න. අපිට බුදුහාමුදුරෝ කිව්වේ මේ ලෝකේ එහෙම ගෙවදින්න තරම් මම කියා ගන්න තරම් බල්ල බදා ගන්න තරම් දෙයක් නැහැ කියලා ඔබ වැඳ වැඳ අප මිනිහට දැන් මොකද වෙලා තියෙන්නේ දැන් හිතානේ දවෙනකොට ඕගොල්ලන්ට මොකද වෙන්නේ දැන් මේ භාවනා කරගෙන ඉඳලා ගෙදර ගියාට පස්සේ වෛජයන්තියම හම්බ වෙන්නේ නැති වෙයි නමුත් කොයි ජයන්තිය හරි හම්බ වෙච්ච එක අල්ල බදා ගන්න හැටි බලපුවාම වයින් නෙමෙයි දමලා අනින්න වෙන්නේ මොකද අපි අපේ ජීවන රටාව ඒකයි අපිට පුරුදු වෙලා තියෙන. ඉතින් මෙව අපි බලා කියාගත්ත නැත්නම් කවුද බලා කරන්නේ? ඒ නිසා අපි මේවට බැඳගත්තට පස්සේ ඒකෙදී මේ මගේ කොට වෙන් කරගන්න ගියාට පස්සේ ඒ මිනිස්සයා ඒ කරගන්න වැඩේ අසාධාරණයි වැඩේ නෙමෙයි ඇත්තටම කරන්න තියෙන්නේ මේව අතාරින්න වෙන දේවල් ඒ නිසා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරලා ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට අර බටහිර එක්කෙනෙක් විතර විතර කරනකොට කියන්නේ දුප්පත් මිනිසෙක් වැරද්දක් කරලා හිරයක්. ඉරේ ගියාට පස්සේ ඒ මිනිස්සයා හිතනවලු යකෝ අපි අම්මලා දාසලා ගහලවත් මෙච්චර ලොකු ගෙයක ඉඳලා නැහැ. මේක උළු ගියක් තට්ටු ගයක් නේ කියලා මිනිහා බොහොම සන්තෝෂෙන් අර පිටතල මදිනවලු පොළොව පොලිෂ් කරනවලු හරිද වටින තැනකට ගියේ කියලා. ඒ තකතිරව දන්නේ මේක දඬුවමක් කියලා. දඬුවම කියලා දන්නවනම් ඌ බින්ගයක් කරාන මේක යන්න නේ තියෙන්නේ. අපිට මොකද වෙලා තියෙන්නේ? අපිත් මේ පොලිෂ් කර කර පිටතල මැද මැද මේ ධානය ඉන්නේ මේක මේ අපිට හම්බෙච්ච ලොකු වාසනාවක් කියලානේ. මේ සංසාර කරපු තකතිරුකම් වලට හම්බෙච්ච දඬුවමක් මේ. මේකෙන් ගැලවෙන්න හදන මිසක මේක අල්ලගන්න ගියොත් මේක අජෝසනය කරන්න ගියොත් ඒක හැබැයි ලෝකයාගෙන් අපිට උසුළු උසුළු එන ලෝකයා හිතන්නේ කොහොමද දෙයක් කියලා. අපිට ඉන්නේ එහෙම යාළුවෝ තමයි. මොකද සරුවචනාංශේ ප්‍රධාන කල්යාණ මිත්‍රෙක් වශයෙන් කියන ඕක වැඩේ නම් ඇති වැරද්දක් ඇත්තේ නැහැ. නමුත් ඔයින් පස්සේ ඔබ පක්ෂයක් කරන මේ තමන් කරන දේ සාධාරණීකරණය කරන්න ගියාට පස්සේ ඔබ ඇති නොකිය වෙන සම්පප්පලාපයක් නැහැ. නොකිය වෙන බොරුවක් නැහැ. නොකරන පවක් නැහැ. ඒක නිසා මේ බෙදෙන බෙදිල්ල අවබෝධ කරගන්න උත්සාහ කරපන් කියන. ඒකලා සරුවචනාංශේ සඳහන් කරනවා මේ මිනිස්සුෝ නැත්තම් මේ ධර්මයක් පැත්තෙන් ආගමක් ගැන කතා කරනවා නම් මිනිස්සුෝ එහෙම නැත්නම් අපි කියන මේ පු탁ජනයා මේ රූප වේදනා සංඥා සංඛාරකේ විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේ රූපය අල්ලගෙන තමන්ගේ රූපය අල්ලගෙන ඒ රූපය රූපං අත්තනෝ සමනුපස්සති මේ රූපය ආත්මයයි කියලා හිතාගෙන ඒ රූපය අභිරමණය කරනවා එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන මේ ආත්මය රූපවන්තයි. ආත්මයක් කියන එක තමයි තියෙන්නේ මේ ආත්මේ තියෙන බාර තියෙන රූපාකාරය තමයි මේ කය කියලා හිතාගෙන ඒක මම කියා ගන්න මගේ කියා ගන්න මගේ ආත්මය කර ගන්න. එහෙම නැත්නම් අත්නිවා රූපං. එහෙම නැත්නම් කියනවා ආත්මේ රූපයක් තියෙනවායි කියලා. එහෙම නැත්නම් කියනවා රූපස්මින් වාත්තාන. මේ රූපේ ඇතුලේ ආත්මය තියෙනවායි කියලා හරි මේ මොනම දෙයක් හරි කරලා මේ ශරීරය කියන එක පිළිබඳව මේක මම කියා ගන්න ගතිය, මගේ කියා ගන්න ගතිය, මගේ ආත්මය කියා ගන්න ගතිය කොච්චරද කියනවනම්. සර්වඥාන්සේ සඳහන් කරනවා මේකේ පුංචි හැමේ රැල්ලක් වටෙනකොට. එක කිස් ගහක් ඉදෙනකොට. දතක් හැලෙනකොට ඒ මනුස්සයාට එන කම්පන චංචලය කොච්චරද කියලා කියනවනම් සදාකාලික රෝගියෙක් කරනවා. මනසින් සාකයෙන් සදාකාලික රෝගියෙක් වෙනවා. ඒ මොකද මේ කය ඒ තරම්ම මග මම කියාගත්ත නිසා ඒකට අනික ඕන කෙනෙකුට මොන වුණත් මගේ කයට නම් මැත්ස් එක්කත් වහන්න දෙන්න බෑ. හැම රැලි වැටෙන්න දෙන්නත් බෑ. කෙස්සුතු වෙන්න දෙන්නත් බෑ. ඒක තියෙන්න ඕනේ හැමදාම මේ තරුණ්‍ය මේ තරුණකම තරුණ සම. අම්මා වගේමයි දුව. ලක්ස්. ඒකල යටින් දාලා තිනවා අම්මයි දුවයි එක වගේ ඉන්න කට්ටිය ඉන්නවා අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට එන්න සල්ලි දෙන්න කියලා. ඔන්න පෙන්වන සෙල්ලම. ඉතින් සමේ රූපය මම කියා ගන්න කෙනෙක් දිහා බලනකොට හොලිවුඩ් ගියත් එහෙම නැත්නම් ඔය ඇමරිකාව වගේ දියුණු රටකට ගිහිල්ලා බැලුවට පස්සේ පේනවා ඒ මිනිස්සුયો මේක දිගට පවත්වාගෙන යාම සඳහා කරන ව්‍යාපාර ඒ සඳහා වෛද්‍ය සාහසෘ කොච්චර උඩගිට දෙනවද කියන එක ඉන්ෂුරන්ස් කෝපරේෂන් උණු උච්චර ගෙවනවද කියන එක රැකියාවල් කරනකොට මේ මිනිස්සුන්ගේ පෙනුම පවත්වාගෙන යන්න ඒ ජග් ගන්න හැටි බලනකොට අර නාකි ගෑනු අර පාට ගාගෙන ඉන්නකොට පුදුම කැතයි අපා. හරි ජරායි. අර මිනිස්සෙක් කියනවා යාළුවේ මේ ඇඳුම් මොතර ඇඳුම් ගන්න කඩේකට ගියාට පස්සේ හොඳට ඕ වයස අවුරුදු 80 විතර වයසින ජෝඩුවක්. ඒ ආත්‍යම්මා සුද්ධි ඇඳුමක් ඇඳ ගන්නවලු වර පෙන්නන කාමරය ඇතුළ ගිහලා අර නාගයයිතරෙන් අහනවලු මම ලස්සනද කියලා. ඉතිලා නාකිය කියන හොඳයි කියලා. අයියා ඒක ගලවලා ඉතලා තව එකක් අඳගෙන ආවට තේරෙනවා මොකද අර නාකිය ආයෙත් කියන හොඳයි කියලා. දැන් ඔය අරකටත් හොඳයි කියලා දැන් මේකටත් හොඳයි කියලා ඔයා බලලා නෙවෙයි කියන්නේ මොකක් හරි හොඳ එකක් කියන්නේ. ඉතින් අර නාකිය ඕල් මංගනවා දැන් කොයිකටත් කැතයි කියන්න තියෙන. කියන්නේ ඉතින් හොඳයි කියලා ගෑණි. ඊට පස්සේ අරහමණ්ඩි ආයෙත් කාමරේට ගිහලා ආයෙ එකක් අඳගෙන ඉන්නවා. ඉතින් කියනවා අපි ගිහිල්ලා අපිට ඇඳුම් හතක් අටක් තෝරාගෙන ඉන්න වෙලාව තියෙනවා අර නාකි අම්මන්ඩිගේ තියෙන ඒ මිනිස්සුගේ මානසිකත්වය අපි hina වුණාට ඒ මිනිසුන්ට තියෙන්නේ ඒක තමයි මානසිකත්වය මේ රූපේ තමයි ඔක්කොම දෙල්ලන්නේ ඉතින් ඒකට තමයි සම්පූර්ණ ආර්ථිකය සකස් වෙලා තියෙන්නේ ඒක නිසා අපි රූපය සුන්දර වයසේ බුද්ධ ඥානසේ කියන විදිහට වර්ණ දශකයේ කියලා කපුදුරන්සේ සඳහන් කරනවා මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ පළවෙනි 10 මන්ද දශකයේ දෙවෙනි 10 ක්‍රීඩා දශකයේ තුන්වෙනි දශකයේ වර්ණ දශකයේ වර්ණ දශකය කියලා කියන්නේ Taman ඒ පෙනුමට කැමැති වයසේ. ඉතින් අද ඇමරිකාව මෙහෙවන්නේ වර්ණ දශකයේ ඉන්න ඉලන්දාරීන්ගේ අමිෂ්‍යන්ගේ රුචි මන අපිට. වයසක මිනිසුකම එව්වා පැන්සොන් ගිලෙව්වා අවලංගු කාසි. අයසක මිනිසුන්ට කිසිම විනිශ්චය කරන්න දෙන්න බෑනේ. ඔක්කොම විනිශ්චය කරන රාජ්‍ය හෝ ව්‍යවස්ථා හෝ විලඳපල හෝ ඔක්කොම තීන්දුව කරන්නේ වර්ණ දශකේ ඉන්න කට්ටියට. ආසියා කරේ ඊයන එකට පැච්ච මිනිස්සයා තමයි නායකත්වය ගන්න. අරමගේ නෑ. අර වගේ ඒව ගැනීම සම්පූර්ණ පැත්ත කරලා දාලා ඉතින් මේ මිනිස්සු අරගෙන යන්නේ කොහටද කියලා බැලුවොත් මේ රූපේ මම කියා ගැනීම නිසා පුදුමාකාර කියන්නේ මේ නොමැරෙන જાතියක් වශයෙන්. එහෙම නැත්නම් වේදනාව මමයි කියා ගන්න. වේදන මම කියලා කියන්නේ මගේ මුළු මේ ප්‍රයත්නයම වේදන සැප වේදනාව සඳහා. වේදනා කියන එකේ තුනක් තියෙන බව දන්නෙත් නෑ. සැප දුක දුක්ඛම සුඛ දන්නෙත් නෑ. දන්නේ සැප දුක විතරයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරනවා මට සහ මගේ අයට දුකක් නොවෙන්න සැපක් ලබන්න කුමද්ද කරන්න ඕනේ. ඒකල දුක එනකොට පපුවේ අද්දෙක් ගහගෙන විලාප දෙදී අඬනවා. සැප එනකොට ආ ඔයගොල්ලන්ට නෑනේ කියලා උලීලි බානවා අල්ලපු දෙයට. ඉතින් මේ සෙල්ලම දිගටම ගෙනියනකොට මේ මනසේ ඇති වෙන මේ විකෘතිය, මේ මනසේ ඇති වෙන මේ විසම්බර භාවය නිසා සර්වචනසේ සඳහන් කරනවා මේ මිනිස්සුෝ කුතුමාකාර ලෙඩ වෙනවා මනසින් සහකයි. ඒ නිසා සඳහන් කරලා තියෙනවා අපිට කය ලෙඩ වුණත් මනසින් ලෙඩ නොවි ඉන්න මේ රූපය මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මේ කියාගන්න මේ වේදනාව මම කියාගන්න මගේ ආත්මේ කියාගන්න ඒ වගේම සංඥාව සංස්කාර විඥාන වශයෙන් එහෙම කියන්න පුරුදු වෙච්ච මනුස්සයාට මේ ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ මනසයි හීනක ජීවත් වෙන්නේ. මේ රූප මම කියාගන්න වේදනා මම කියාගන්න සංඥා සංස්කාර විඥාන මම කියන දෙමව්පියෝ දෙන්නෙකුට ජාතක වෙච්චි මේ දරුවට පුළුවන් වෙයිද කවදා හෝ ඒ වගේ දෙයකට බැස ගන්න නැතුව ඒ රිංග ගන්නේ නැතුව මම කියා ගන්න නැතුව ඉන්න ඒක ඉතින් බෑ කියන එක තමයි ਸਰවචනanse 15 වෙනි ඉස්ලාම මුළු මානවයම කියන්නේ. මොහොත ਸਰවචනanse ඒ තිබුණ සුවිශේෂී මහා ප්‍රඥාව නිසා මහා කරුණාව නිසා උන්වහන්සේ අපි මේ වැඩමුළුවට ගත්ත මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානෙ ගත්තොත් ඒ ආනාපානෙ හොඳට දෙකේ වෙනස ඉඳ ගන්න ඉඳ ගන්නවතාවේ අල්ලාගෙන අවශ්‍ය නම් ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් ගෙවන් වෙන තැනට ගෙනියලා එතනදී ඒ ඇති වෙන මානසික தত্ত্বය එහෙම නැත්නම් අපි කියමුකට ඒ ඇති වෙන විඥානය කියලා අන්නේ විඥානයේදී පක්ෂයක් නොගෙන විනිශ්චයක් නොකර ප්‍රාර්ථනාවක් ඇති නොකර අදිෂ්ඨානයක් ඇති නොකර ඒ ඇතිවෙච්ච විවේකය නැතියක් නැති බව අජෝසනයක් නැති බව අබිනිවේෂයක් නැති බව අබිනිවේෂය කරන්න දෙයක් නෑ මොකද හාත්පස එකම දේ තියෙන්නේ ආන් එතන ඉන්න ගන්න උත්සාහය ඕනම යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒක තුල කෙලස් කරන ගතියක් මඤ්ඤණා කරන ගතියක් තණ්හාමාන දිටි වඩන ගතියක් එහෙම නැත්නම් මේ ඇතුළ මේ පිට කියලා වෙන් කරන්න පුළුවන් ගතියක් එහෙම නැත්නම් මේ බලන සංසිද්ධිය මේ මුල මේ අද මේ මැද මේ අග කියලා කපන්න කොටන්න බැරි ගතියක් තේරෙනකොට මේ අජෝසනයේ අභිනිවේෂණයේ නැතියේ තියෙන ආදීනව දන්න කෙනෙකුට නම් තියෙනවා මෙන්න මේක තමයි නිවන් පාර මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේක තමයි ආර්ය අෂ්ටාංග අෂ්ටෝක ධර්මයේ කම්පා නොවෙන එක. මට මේ ඇති කරගත්ත බැස ගන්න නැතුව මේක දිහා බලන්න ඉන්න පුළුවන් ගතිය. jigට බෝ කරන්න බෝ කරන්න. ඒකට කියනවා භාවිත කරන්න බහුලීගත කරන්න කරන්න ඒ විඥානය පුරුදු කරනවා හිතුවක්කාරකම් වශයෙන් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව මේ හිතපු විඥානයේ කිසිම ඇහැට කනට නාසයට දිවට කයට කිසිම සම්බන්ධයක් නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මුකුත් නැතුව හොඳ පිරිච්ච හොඳ සම්පatti කර හොඳ සන්තුෂ්ටි කර අනිරාමිෂ සුඛයක් මොනම දෙයකටවත් බහින්න තු ඉන්න වෙලාවේ හම්බ වෙනවා කියලා. මේක හරි අමාරුයි. තර්කයෙන් නම් ඔප්පු කරන්න. අපි දවස පුරාම ඉන්නේ එක්ක ඇහ රූපේ දකින්න එකට නතු වෙලා. දැන් කනක් සද්දයක් අහන එකට නතු වෙලා. ගඳක් රසක් පහසකට නතු වෙලා. ආනපනේ ගෙවුනට පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇහැ රූප පේන අත්දැකීමයි මේ ආශ්‍රව ප්‍රසවාසයේ ගෙවුනට පස්සේ හම්බෙන විවේකයේ මොනතරම් දුරස්තකමක් කියන්නේ. මේක ඇහෙන් පේන අත්දැකීම ඇහෙන් දැකලා ගන්න අත්දැකීමක් නෙවෙයි ඒතුතියේ. ඒක කණෙන් අහලා ගන්න අත්දැකීමකුත් නෙවෙයි. නාසයෙන් ගන්ධ සුවඳෙන් ලබන අත්දැකීමකුත් නෙවෙයි. දිවට දැනෙන රසයෙන් ලබන අත්දැකීමකුත් නෙවෙයි. කයට ලැබෙන පහසකවත් නෙවෙයි. මේ ඔක්කොගෙම නාස්තිකත්වය නැතිකම තියෙන. නැති වුණාට මොකද පුදුම පිළිසිකතියක් තියෙන්නේ. අන්න එතනදී ඒ යෝගාවචරය අලුතෙන් ඒ රූප සත්‍ය ගන්ධ රස හොයන්නේ නැතුව ඒ වෙලාවේ මනසෙන් හදලා දෙන යම් යම් මානසික රූප ශබ්ද ගන්ධ රස වලට එල්ලෙන්නෙත් නැතුව අර මැද ඉන්න පුළුවන් නම් ඒ බද්ධ නැති විඥානයක අපපතිතිත විඥානයක ගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට විශ්වාසයක් ඇති වෙනවා මේ ඉඳුරන් නරක නෑ නමුත් ඉඳුරන් කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව ගෙනත් දෙන්න දන්නේ ඉඳුරන් නරක නෑ ඉඳුරන් කවදාකවත් නිවනට යොමු කරන ගතියක් දන්නේ ඉඳුරන් දන්නේ Tamange කොටහ කඩා ගන්න මොන ක්‍රමයෙන් හරි කමන්නේ සබ්ය වූ වේවා සබ්ය හෝ වේවා රූප වෙන්නලා හැපිනවඬ නිකන් මොන විදියෙන් හරි කමන්නේ සද්දහල කන පිනවඬ නාසය පිනවඬ දිව පිනවඬ රස පිනවඬ ඒගොල්ල වෙන වෙනම හටක් කරනවා අපි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ විදිහට සන්තෝෂ කරන්න බැරි මේ ඉදurang පස් දෙනා පිනවඬ කඹරන බැලකම් කර දාසකම් කර නමුත් ඒ ඉදurang රූප ශබ්ද ගන්ධ රස හරහා විඳින රසයට වැඩිය දසදහස් ගුණයක රසයක් අර විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛේ තියෙනවා. අර ධිට ධම්ම සුඛේ තියෙනවා. නමුත් මේ සටන මිනිස්යන්ගේ 99.99999ක්ම මේ සුඛය වැඩි කරන්න හදන්නේ පොහසත්කම් වැඩි කරන්න හදන්නේ පඬිතුකම් වැඩි කරන්න හදන්නේ ලෝක වෙන්න හදන්නේ අර ඉන්ද්‍රිය ප්‍රතිපද රූප ශබ්ද ගන්ධ රස තියෙන ලෝකේ. මේ ධානා සුඛයකින් ලැබෙන නැත්නම් ආනාපාන සංසිද්ධියෙන් ඇති වෙන සුඛය කිසියම් සටනකින් තොරව ගන්න එක. ඒ නිසා ඒක ලබන කෙනාට තේරෙනවා ඒක නිතරංග ජයක්. ඒ වගේම තේරෙනවා මේ ආස්වාද ප්‍රසආසයේ සංසිඳවලා ඒ ඇති වෙන ඒ විවේක తত্ত্বය එහෙම නැත්නම් ඒ ලැබෙන හිස් අවස්ථාව එහෙම නැත්නම් අපිට කියනවා නම් කිසියම් ඝර්ෂණයක් නැතුව හොඳට පාවෙන්න වගේ තියෙන අවස්ථාව ඇත්තටම භාවනා කරලා ලබන එකක් නෙවෙයි. ඕක අපි පුංචි කාලේ අපි ළඟ තිබිච්ච දේ. භාවනාවෙන් කරන්නේ ඒක වහයලා තියෙන අර පිට කට්ටේ. පිට කෙලෙස් තට්ටු පොඩ්ඩක් කපලා උඹට හැම වෙලාවෙම උරුම විවේකයක් කියන එකක් උඹට තියෙනවා. අන්නේ විවේකයේ සිත සනසන සුළුයි, ගත සනසන සුළුයි, පරිසරයේ කෙලෙසන සුළු ගතියක් නැහැ. අන්නේකට යන්න නම් මේ රූප ශබ්ද ගන්ධ රස හරහලවන සැපයේ තියෙන නතු භාවය නාති භාවය ඒක අල්ල බදා ගන්න ගතිය తත්‍ර తත්‍රා විනන්දනේ කියලා ඒ අහුවෙන අහුවෙන එක අල්ලන ගතිය මේ තෘෂ්ණාවෙන් කරන වැඩේ එක්කෝ අහලා තියෙනවා එහෙම නැත්නම් ඒකෙන් කවදාකවත් ඉවරයක් කරන්න බෑ ඉදයි රෝග උඩකට වතුර පුරවන්න වගේ මේ කරන වැඩේ පිළිබඳව චින්තාමය ඥාන පහළ වෙලා තියෙනවා අන්නේම පහළ වෙච්ච කෙනෙකුට විතරයි භාවනාවකදී අර වගේ නැතියකට නැති හේතු වෙන්න යමක් නැති අස්සද්ධිය කියන එක අත්දකින්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඉන් එහාට හම්බෙලා තියෙන අබිනතං චිත්තං අබිනතිය මේ මේ අබිනතිය නෙවෙයි වචන කර පාවිච්චි කරන්නේ අබිරතිය පුදුමාකාර විවේකයක් සහිතන. නමුත් භාවනා කරන විශාල පිරිසක් මම මේ පුත්‍රිකත් යකීමක් කියන්නේ මෙතෙන්ද යනවා. මොකද කිසි කෙනෙක් ඒක අඳුනගන්නෙත් නෑ, ඒක අගය කරන්නෙත් නෑ, ඒක කක්ක කරගන්න. ඒක අවුල් කරගන්න හදනවා මොනවා හරි ආලවට්ටම් දාලා. මොනවා හරි වැඩි කරගන්න හදනවා ඒකෙදි. ඒක නිසා කවදා හරි යෝගාවචරය මේ අජ්ජෝසනේ කියන වචනේ. එහෙම නැත්නම් ආභිනිවේෂණේ කියන වචනේ, නතිය කියන වචනේ තියෙන පක්ෂග්‍රාහීත්වය. ඒකේ තියෙන අසාධාරණකම දැනගෙන අන්නර ගත්ත අරමුණ ගෙවන් කිරීමට පස්සේ අරමුණක් නැතිතන තියෙන එක දන්නවනම් තේරුම් ගනි මේක හොඳම පෙරමග ලකුණක් තමයි මේ ජීවිතයේම අපිට මධ්‍යම ප්‍රතිපදාට පිවිසෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් දකින්න ඉඩ තියෙනවා කියන මේ අජෝසන ගතිය ඒක ජන විඥානේ. එහෙම නැත්නම් සමාජගත විවේකයේ ගත්තොත් ඒකට බුද්ධජාන් වහන්සේ පෙන්ලා තියෙන්නේ සදාචාරයේ පැත්තෙන් අපන්නක ප්‍රතිපදාවක්. පන්නක ප්‍රතිපදාව ඒකට සාමීච ප්‍රතිපදාව කියලා කියනවා. සමහරට අරණ ප්‍රතිපදාව කියලා කියනවා. අපන්නක ජාතකය කියලා බලන්න හරි රසයි. පංචකර ජාතක පටන් ගන්න අපන්නක ජාතකයෙන් ඒ අපන්නක ජාතකයේදී ඒ පෙර දවසක බෝසතාන් වහන්සේ දේවදත්ත ඒ ආත්මේ ඉන්න දෙන්නම ගල්සාතු නායකයෝ දෙන්නේ. ඉතින් මේ දෙන්නට මේ ඉන්න දේශයේ ඉඳලා රාජධානී ඉඳලා කාන්තාරයක් කරා ඒ ගොඩට යන්න ඕනේ. ඒ බඩු විකුණ ගන්න. බඩු විකුණා වෙලා ඒකෙන් තමයි ඒ කට්ටිය ඒ ඒ තමන්ගේ සිටු තනතුර රැක ගන්න. ඉතින් බෝසතාන් වහන්සේ ගල්පන්සියක් ගෙනියන්න හදනවා දැනගන්නකොට ඒ දේවදත්ත හිතා ගන්නවා මාත් ලැහැත්තියක් අය මේකටම මෙයාටම විතරක් තනි කරලා ආවේ ගරන් දෙන්න බෑ මාත් ලැහැස්තියක්. එතකොටම දූතෙක් ඇවිල්ලා තනා කරන බෝසතාන් වහන්සේට අපිට වෛරයට වගේ දේවදත්ත එක පැත්තෙත් කැල් ගැල් වගේක් යනවා. ඒක නිසා මෙතනදී අපි හිතරතුර දැනගන්න කියලා. ඒතර බෝසතාන් වහන්සේගේ අදහස වෙන්නේ යා ඉස්සල්ල යන්නේ ඉස්සල්ල ගියාම පස්සේ යන්නේ පස්සේ බලච්චායි. නමුත් දේවදත්ත හොත්තුකාරයෙක් කියනවා මෙහාට මේ මම ලෑස්ති වෙච්ච නිසා මේ බෝසත් ගැත් සාතුකාරයා මට ඉස්සල්ල යන්න හදනද පස්සේ යන්න හදනද. නමුත් බෝසතාන් වහන්සේ අදහසක් දෙන්නේ නැහැ. ඉස්සල යනවා කියන්නේත් නැහැ පස්සේ යනවා කියන්නේත් නැහැ එතකොට මේ දේවදත්තගේ පැත්තේ දේවදත්ත කියන ගල්සාත්වරයා මුසුප් වෙනවා අන්දමන්ද වෙනවා මොකට යාර සටන් උපක්‍රමයක් හදාගන්න විදියක් නැහැ මොකද දේවදත්ත හොයන තොරතුර හදිසි විනිශ්චය පොස්තනංශ දෙන්නේ අපන්නකෝ ඉන්නේ අවිරුද්ධ වෙන ඉස්සලා ඉස්සලා බලන්න පස්සේ බලන්න පස්සේ බලන්න. ඉතින් මේ පැත්තේ සේවකෝයි අර පැත්තේ සේවකෝයි කුලප්පු වෙනවා. දැන් මොනව වෙයිද දන්නේ නැහැ. දෙන්නම බලවත්තු මේ දැඩි සටනකට යයි කියලා. ජීවදත්ත දිවා රාත්‍රී පැහැිනවා. මොකද බොසන්නාන්සේ පැහැින්නේ අයින මට මට පුළුවන් ඉස්සලා ගියත් මම දන්නවා කොරණාට පස්සේ ගියත් මම දන්නවා කියලා අපන්නකව ඉන්නවා. අවිරුද්ධව ඉන්නවා. බැරිම තැන දේවදත්ත හිතනවා ඉස්සලා යන්නේ කලාබයි කියලා එයා ගල් සාත්තු අරගෙන යනවා ඉස්සරහට. යනකොට ඒ කාන්තාරේ මැදදී පිසාචෝ වගේක් ඇවිල්ලා ඒගොල්ල පෙනී හිටන බොහොම ළඟම ෂේම භූමියක් තියෙනවා. ඕන තරම් වතුර තියෙනවා. කියලා මවාපාලා අර ගොල්ලන් කියනවා ඕගොල්ලෝගේ ගැල් සාත්තුල ගැල් කීයක් වතුර පුරවන යනවා. ඉතින් කියනවා ගැල් හතරක පහක වතුර තියෙනවා. ඒ වතුර අර ඉසහාජ් වෙලගෙන අපරාධි වතුර උස්සගෙන යන්නේ මේ ළඟ වතුර තියෙන ඔක විසිකරපල්ලයි. එන්නේ ඒවදත් අනක් නෑ මොනවාක්වත් අර මිනිස්සු ගැල්වල තියෙන වතුර විසිකරන. විසිකරලා දවස් දෙක තුන යනකොට පලාතක නෑ ගල් සාත්වක් කර පිසාචෝ මේ ඇවිල්ලා ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රික වගේ අර වේලිච්ච මේ මේ ගල් සාත්වේ කන්න බොන්න නැතුව වේලිනුන පස්සේ අර තියෙන වස්තු මිනිස්සුයෝයි හරකෝයි ඒකට මේ කාලා මහබෝසත්ණන්ස පිටිපස්සිය. පිටිපස්සේ යනකොටම කියලා යනවා කට්ටියට අපිට මගදී වැදගත් වෙන්නේ කෑම නෙවෙයි වතුර ටිකයි. ඒ නිසා හැම කෙනෙක්ම පරිසම් වෙන්න ඕනේ ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න තියෙන ටික රැකගන්නයි කියන්නේ. ඉතින් මේ යනකොට ජන්සාත් නායකයා පහු කරගෙන පිසාචෝ ඇවිල්ලා අර මිනිසුන්ට කියනවා මේ ළඟම තියෙනවා මේ ෂේම භූමියක් අත්ති වෙන්න වතුර කියන. බය වෙන්න එපා. විශ්කරන්නේ. ඉතින් අරගොල්ල විසිකරන්න හදනකොට එකනේ කියනවා නෑ නෑ අපිට දීලා තියෙන උපදේශයට ගැල්තාත්තේ වසු විසිකරන්න එපයි කියලා. ඉතින් අර පිසාච ඇවිල්ලා උසුළු විසුළු කරනවා මේ මිනිස්සු මහා මොඩයෝ. මේ ගැල්වල වතුර අර යන්නේ මොකටේ මේ වතුර තියෙනවයි කියන. මහා බෝසත්ණන්සේ කොහොම හරි අදහස විධානය ක්‍රියාත්මක කරලා ටික වෙලාවක් යනකොට හම්බ වෙනවා. අර ඉස්සලා ගිය ගැල් සාත්තු ගැල් ටික තියෙනවා වටින බඩු ටික තියෙනවා මිනිස්සු හරකෝ තේරම කාලා. ඒක උසරවචනanse බෝසත්ණන්සේ මතක් කළා කියනවා. වෙලා තියෙන මෙන්න මේ සංගතිය කන්තර යන මිනිස්සුන්ට මේ වගේ විශාල පිසාච ප්‍රේත යක්ෂ භූත ආවේගේනවා ඌ ආවට පස්සේ එක එකනා තනිමතේ ක්‍රියාත්මක කරන්න ගත්තොත් ගල් සාතුම නැස්ති වෙනවා ඒසා නායකයා කියන දේ අහන්න ඕනේ එක එකනාගේ පුද්ගලයා මත ක්‍රියාත් කරන්න එපා මෙන්න වෙලා තියෙන දේ පේනවා නැති කියලා දැන් ගල් 500 කයිතිකාරයා 1000 කයිතිකාරයෙක් වෙනවා ගල් 1000 මෙහා පැත්තට ගෙනියලා වෙනදාම කරගෙන අතිරේක ලාභිකුත් අරගෙන එනවා. ඒ නිසා විනිශ්චයක් හදිස්සියට කරන්න ගිහිල්ලා අනුන්ට කියාපාන්න ගියා නම් ඒ අනුව අනිත් පැත්ත සටන් උපක්‍රම සාස්ත්‍රික ලෑස්ති කරනවා. ඒ නිසා බලන්න ජීවිතය ගත කරනකොට අපිට අභියෝගාත්මකව ඉල්ලීම් එනවා. එහෙම නැත්නම් යෝජනා එනවා. ආරාධනා එනවා. ඒ ආරාධනාවක් ආව පළියට අපි උත්තර දෙන්න බැඳිලා නැහැ. මම ඒක නැවතත් ප්‍රකාශ කරනවා. අපිට ආරාධන ආපපමණට අභියෝග ආපපමණට වගකීම් ආපමණට මේ උත්තර දෙට බැඳිලා තියෙනවා නම් මට පේන්නේ මම වාලෙක් කියලා. මට පේන්නේ මම 16 කියලා. මට පේන්නේ කාර්තනවන්නේ දඬුවමක් කියලා. ඕන කෙනෙකුට ඕනේ ආරාධනාවක් කරන්න පුළුවන්. නමුත් මයි ළඟ තියෙන මගේ නිෂේධ බලය කැමැතිනම් බාර ගන්න නැතනිකයි. නමුත් අපි දන්නේ නැත්තම් අජෝසනේ තියෙනවා අපි ඉජහට පැනපු ගමන් අරක බාර ගන්න. බාරන කියනවා මටයි මේක හම්බුනේ මගේ නම්බුවටයි හම්බුනේ මගේ සුසුකමටයි හම්බුනේ කියලා අනුන්ටත් හොරෙන් ඒක තියාගෙන අන්තිමට බලනකොට ඒක පිසාච ප්‍රේතයෙන් හම්බෙච්ච ආර්ධනාවක් මරු වැටෙනවා. ඒක නිසා පැවිදි වේවා, ගිහි වේවා, තමන් කරා දවසකට පැමිණෙන මේ අභියෝගවලදී 100ට කීයක් අනවශ්‍ය දේවල්ද අපි අතගාන්නේ, අදාළ නැති දේවල්ද අතගාන්නේ ඒ මේ ටික නම් මම අතින් නොකරම බෑ කියලා යම් ප්‍රමාණයක් එනවනම් ඒ ටික කරාට මම හිතන්නේ කවුරුත් දොස් කියයි කියලා නමුත් ගාක් වෙලා තියෙන අපි අහක යන නයි ඔඩොක්කේ දාගෙන කනවා කනවා අපි හිතනවා ඒක අනුකම්පාව කියලා. අපි හිතනවා ඒක සමාජ සේවය කියලා. මේකට බටහිර දර්ශනවාදී කියන්නේ වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් කියලා අපි මේ අයියා වෙන්න ඕනවට පැහියා වෙන්න ඕනකට පුළුවන් කාර්කම් වෙනවට බැරි වැඩ බාර. බැරි වැඩ බාරන කරන්න ගියාට පස්සේ අන්තිමට අර තිබිච්ච ටිකක් නැති වෙලා නැස්ති වෙනවා. ඒක නිසා වැඩක් කරන්න ඉස්සර වෙලා සර්වඥාන්සි කියලා තියෙනවා සතර සම්පජඤ්ඤයන්ට අනුව ඒ වැඩේ සලකා බලන්න. භාවනා කරන කෙනෙක් ඒ භාවනාවෙන් නැගිටින්න හිතෙනවා. එහෙම නැත්නම් වෙන වැඩක් කරන්න හිතෙනවා. අන්නේ වෙන වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒ වැඩේ කරන්න ඉස්සර වෙලා මේ පරියන්කේ නැගිටින්න ඉස්සර වෙලා සාත්තක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අතම්මව සම්පජඤ්ඤේ කියලා මම මේ නැගිටලා ගියාට පස්සේ ඒ මම මොන අර්ථයක්ද මට හම්බ වෙන්නේ මෙතන ඉන්නකොට නම් අඩුවානේ මම කතානු කරේ මෙතන ඉන්නකොට නම් මම අතපය හොල්ලන්නේ නැතුව ඉන්නවා එළියට ගියාට පස්සේ මට ඒ වගේ කතානු කරේ ඉන්න පුළුවන් වෙයි එතන මේ කයින් සතෙක් මරන්න හොරකම් කරන්න නැති වගේ දුස්චරිත වළක්වගෙන ඉන්න පුළුවන්. එද මෙතන හිටියොත් නම් ඒකවත් රකින්නවා කියලා. එළියට ගියාට පස්සේ ඒ මටවත් ඒකවත් කරගන්න බෑයි කියලා හිතෙනවනම් ගිහිල්ලා ඉවර වෙලා විනිශ්චය කරනවට වැඩි ලේසි පණින්දි ඉසලා හිතා බලන එක. ඒකට කියනවා සාත්තක සම්පජන්‍ය කරන වැඩේ අර්ථය සලකන්නේ. ඊට පස්සේ කියනවා ඒ අපි හිතමු නෑ ඒ යන්න වෙනවා මම ඒ කකුල හොඳටම අමාරුයි නැගිටපන් කියලා කියන එක බෙල් එක ගැව නැගිටින්න වෙලා. එහෙම ගියාට පස්සේ Taman මේකෙන් මේ ඉන්න පරියන්කේ මේ ආනාපාන සති භාවනාවෙන් ගැලවිලා යන්න හදන්නේ. මේ මම වගේ යෝගාචරයට ගැළපෙන සප්පාය වැඩකටද නැත්නම් අසප්පාය වැඩකටද කියලා වැඩේ තියෙන ගැළපෙන නොගැළපෙනකම බලන්න. තමන්ට තේරෙනවා නම් මේ හිතමාව ඇදගෙන යන්න හදන කෙලෙසකට කියලා දුෂ්චරිතයකට කියලා පුළුවන් තරම් වැටෙන්න ඉස්සර වෙලා බයර ගන්න කියලා. ඒ නිසා ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤේ ගෝචරයේ වශයෙන් සර්වචනස පෙන්වන්නේ කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන අනුපස්සනාව නැත්තම් එළියට ගියා සතිය පවත්තන එකේ වැඩපිළිවෙල. Tamante සතිය පවත්ත ගන්න බැරි තැනකට වැටෙනවනම් දැන දැන වෙනවනම් ඒ උනාට පස්සේ පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. සතිය තියෙන වෙලාවේදී දැනගන්න ඕනේ මම මේ කබලෙන් ලිපට වැටෙන්න හදන්නේ. ඒකෙදි කියනවා මේ බොන මිනිස්සෙක් ඉන්නවනම් මත්පැන් බොර මිනිස්සු කියනවනේ ඒ මිනිස්සු උපදෙස් දෙන්න ඕනේ බොණ්ඩ ඉස්තර වෙලා. බිවට පස්සේ මොකද වෙන්නේ දුන්නොත් ඒක වැඩි වෙන්නේ නැහැ බේතක් බොනවා නම් නිින්දට ඉස්සෙල්ල මිසක නිින්දෙන් පස්සේ කොන්ට කියලා බෙහෙත් දීලා තියෙන දොස්තරලා. මේ බේත නිින්දට පසු කියලා හැම ලිව්වනම් එම කොහොමද කියන්නේ? ඒක තමයි මේ උපදේශලා තියෙන වැඩේ කරන්න ඉස්සර වෙලා අමාරු වැඩෙන්න ඉස්සෙල්ලා Taman දැනගන්න ඕනේ මේක මට අර්ථය සපේනවද මට සප්පාය තියනවද මගේ ගෝචර භූමියද කියලා අපි හිතුවොත් ඒ ඔක්කොම තියෙනවා මට මේ වෙලාවදී කරන්න ඕනේ කියලා. නමුත් මේ වැඩේ අසම්මෝහ සම්පජඤ්ඤේ නැවතිල්ලේ යෝගාචරයක් විදිහට කරන්න කියලා. ඉතින් මේක හරි අමාරු වෙන මේ මේ හතරම ඕගොල්ලන්ට මතක තියාගන්න. දැන් බුරුම ස්වාංශ කියන්නේ මොකද්ද? යෝජනාවක්, ආරාධනාවක්, වගකීමක් ආවම යුතුයයි තු බලන්න අයුත්තක් නම් කරන්න බෑ. යුත්තට යන්න ඊට හැකි නොහැකි බලන්න නොහැකි නම් මොනව කරන්න බෑ කියන්නේ. ඊට පස්සේ රුචි අරුචි බලන්න. යුතු හැකි රුචි. ගියොත් 100 සාතරයි. අපි මේ යුතුයයිතු බලන්නෙත් නෑ, හැකි නොහැකි බලන්නෙත් නෑ, රුචි අරුචි බලන්නෙත් නෑ. එන තොගේ තොගේ බාරගත්තට පස්සේ අපිට අර ඇදපන් වෛරෝ බරපාගේ කියලා අදින්න බැරි කරදර සෝගයක් ඔළුවේ දාගෙන ඉසේ යත ගහ ගහ අඬවුවට කිසිසේත් අපිට උත්තර දෙන්න කවුරක්වත් නැහැ. ඒක නිසා අපි කරන්න පුළුවන් ප්‍රමාණය යුතු දෙයක් වෙන්න ඕනේ, හැකි දෙයක් වෙන්න ඕනේ, රුචි දෙයක් වෙන්න ඕනේ. ඒකට අජෝතනෙ කියන්නේ. ඒකට අභිනිවේෂය කියන්නේ ඒකට නතිය කියන්නේත් නැහැ. ඒ නිසා යෝග ජීවිතයේ පරයන්කේදී අපි අරවක විවේක තනකට ආපුවාම හිත නන්නත්තර කරගන්න නැතුව, පෑදිදියට බොරදිය දාගන්න නැතුව, අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව ඉඳන් කමඨාන සුද්ධ කරගන්නවා. ගෙදර ගියාට පස්සේ අපි කරා විශේෂ ආරාධනා විශේෂ යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. විශේෂ ඉල්ලීම් වෙනවා. ඒ කොයි ඉල්ලීම ආවත් ඒක අර විදිහට සලකා බලලා මිසක්කා එනේන ඉල්ලීම හැටියට කටයුතු කරන්න ගිහිල්ලා ඒකට නතු වුණොත් අපි නිකන් අර නුවර වැවට පොරි ටිකක් ගන්නවා වගේ මාළුව ගැහුවා වගේ අපේ ජීවිතේ කිසිම සංවිධානයක් කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඒ වැඩේට Taman දැනගන්න ඕනේ වගේ හදිස්සිය කුරස් කටේවත් අත දාගන්න බැරුව වගේ හදිසි විනිශ්චයක් ගත්තොත් අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කෙලෙස් ඔක්කොම වැඩ කරනවා. නමුත් ඉවසිල්ලේ විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් ඉවසලා කටයුතු කරන ගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ කෙලෙස් බලමුලුව ඇබ්බැහිය වේගයට පොඩ්ඩි විරාමයක් තියලා අපිට වෙන්න තියෙන දේ ගැන පොඩි වගකීමකින් කටයුතු කරනවා. මේ ਸਰවචනanse සඳහන් කරන මේ වගේ තක්කමුක්කක් ආපුවාම මිනිස්සුයෝ යෝජනාවක් ආපුවාම ආර්ධනාවක් ආපුවාම එහෙම නැත්නම් ඉල්ලීමක් ආපුවාම මිනිස්සු මේවා තෝරන්න ක්‍රම පහක් තියෙනවා කියලා. ਸਰවචිතාඥාන ගමන ක්‍රම පහයි. ඒ ක්‍රම පහෙන් එකක් තමයි සද්ධාව. අපි අපි යමක් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා නම් අපි ඒකෙව බාර ගන්නවා මේක අපේ ශ්‍රද්ධාවට අයිති නෑ කියලා අයින් කරනවා. ඉතින් ඒකනේ මිනිස්සු ලෝකේ දෙයක් ආපම තෝරන නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ සද්ධාවෙන් තේරුවාට ditta ධම්ම වශයෙන්ම සද්ධාවේ තියෙන ලක්ෂණ දෙකක් Taman tamange සද්ධාව කියලා තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා මේක මගේ සද්ධාව නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා ඒක කාටවත් නෑ බෑ කියන්න බෑ ඒ නිසා අපි සද්ධාවෙන් කරන එක ඇත්ත නමුත් සද්ධාව කියලා තෝරාගත්ත දේ තුල පුස්ස සද්ධාව නැහැ කියලා විහිකෝරපදයේ තුල සත්‍ය තියෙන ඉඳිසිය. දෙක ਸਰවඥයන් සඳහන් කරන රුචිය. මේක මගේ රුචිය කියලා අපි ප්‍රෙෂර් එක තියෙන මනුස්සයා තෙල් කන්න කැමති. රුචි. මුඛ්‍යවට පස්සේ මොකද වෙන්නේ? අර කෙන්දෙන් දෙන්නේ වැඩි වෙනවා. ඒ නිසා රුචිය දිගේ ගියාට අරුචිය කියලා අයින් කරාට රුචිය තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචිය කියලා අයින් කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි එක තමයි අනුස්සවේ අනුස්සවේ කියලා පොතේ මෙහෙම කියලා තියෙනවා මට අපේ ගුරු ආමතුරු මෙහෙම කියලා තියෙනවා කියලා අපි ඇසු විරු දේවල් අපි ප්‍රමාණ කරන්න ගන්න. ප්‍රමාණ කළා කියන ඕක මං අහලා දිනෝක මං දාන්නේ. ඒ සමන් මේක කරනවායි කියලා කෙරුවට ඇසු විරු ඥාණයට හරි කියලා ගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තමන් නාහපු ප්‍රතික්ෂේප කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් බුදුන් වහන්සේ ආකාර පරිවිතක් කියලා එකක් පෙන්වනවා තර්ක කරලා දිනපොතේ හරි කියලා හිතනවා. නමුත් තර්ක කළා දිනුවට දිනාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තර්ක කළා පෙරදිච්ච දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ditthi nicchanakkanti කියලා තියෙනවා. අපිට එක එක දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි අනුව තමයි අපි මෙහෙ වෙන්නේ. ඒ නිසා අපි ඒ දෘෂ්ටියට ගැලපෙන දේවල් හරි කියලා ගන්නවා. දෘෂ්ටියට ගැලපෙන දේවල් නැහැ කියලා විශ්වාස කරනවා. නමුත් දෘෂ්ටියට ගත්ත දේ තුල දැන් ලංකා ලෝකේ ජනගහණය ගත්තොත් එහෙම බරගාන මිත්‍යා දෘෂ්ටි කරනවා. නමුත් ඒ අත්තු ලේවලි දවස ගෙවාගෙන පුදුමාකාර පීඩම් කරන ඒ දෘෂ්ටිය රකින්න උත්සාහ කරනවා. නමුත් සම්‍යක් දෘෂ්ටි කෙනාට පේනවා මේ මිනිස්සු අල්ලගෙන තියෙන දෘෂ්ටිය තුළ සත්‍ය නැහැ. ඒ මිනිස්සු ප්‍රතික්‍රියාව කරන දේ තුළ සත්‍ය තියෙනවා. ඉතින් මේ පහම මේ මේ වගේ ධිට ධම්ම වේදිනිය වශයෙන් කරුණු දෙකක් තියෙනවා අපි කොහොමද ගැලවෙන්නේ කියන ප්‍රශ්නේ අහනවා සරුවචනාංශී. චංකි සූත්‍රයේ බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. නිසා සර්වඥයන් කියනවා මේ පහ හරාම රවුම ගෙනියන්නේ කියලා දිග දිගට කද්දාවෙන් පටන් අරගෙන ඒ රුචි හරහා, අනුස්සවේ හරහා, තර්කේ හරහා, දෘෂ්ටි හරහා කරගෙන කරගෙන වටාවල් රවුම් ගානක් කරකිනකොට තමයි Tamande සද්ධාමෙන් තෝරගත්තේ රුචියෙන් අනුමත වෙන්නේ. ෘචියෙන් අනුමත වෙච්ච දේ අනුස්සවයෙන් අනුමත වෙනවා. අනුස්සවයෙන් අනුමත වෙච්ච දේ තර්කයට අනුමත වෙනවා. තර්කයෙන් ගත්ත දේ දිට්ඨියට හරියනවා. ඊට පස්සේ ඒක ආයෙත් සද්ධාවට දාන්න ඕනේ. අන්න එහෙම කරලා තමයි අපිට බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරේ කෙලෙස් හැදිලා තියෙන්නේ එක රැයකින් එක වැඩකින් නෙවෙයි. විශාල සංකීර්ණ ක්‍රියාවලියක් කරාවිලා තියෙනවා. අන්නේ ක්‍රියාවලියේදී අපි දැනට තියෙන මගේ රුචි අ르ජකම් මගේ පෞරුෂත්වය මගේ ඇබ්බැහිය හරහාම විනිශ්චය වෙන්න ගත්තොත් කවදාකවත් මධ්‍යම ප්‍රතිපදා දකින්නවත් හම්බ වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම අන්තවාදී පක්ෂග්‍රාහී වෙනවා. ඒක නිසා අපිට සතියට ලක්ෂණයක් විදිහට පෙන්වන්න දෙන වෙනවා එනදී එන විදිහට බාරගත්තොත් පූර්ව නිගමන වලින් තොරව අර වගේ බැස ගැනීමකින් තොරව අබිනිවේෂිකින් තොරව නතියකින් තොරව අපිට සම්පූර්ණ මිටඩි වෙනස් විනිශ්චයකට එහෙම නැත්නම් විනිශ්චයක් හදිසියෙ නොකර ඉන්න පුළුවන් තත්ත්වෙට තලතුණා තත්ත්වෙට අපන්නක තත්ත්වෙටපත් වෙනවා. ඉතින් ඒ අබිනිවේෂය නැත්නම් ඒ අජෝසනේම නැතිය කියන කාරණාවේදී හැම චිත්තක්ෂණයක් පාසම අපි තෝරන්නේ පක්ෂග්‍රාහී දෙයක් බව දන්නවනම් ඒ වැනි දේ හරියටම කාරණාව තේරුම් ගත්ත මනුස්සයට නිවන් දකින්න වැඩි වෙලා යන්නේ. ඒ නිසා බාහ්‍ය දාර්ශනිකයට පුදුජානහාස්‍ය මතක් කරේ බාහ්‍ය දාර්ශනිකයට දකින දේ දකින මතින් නතර කරපන් ඔක තෝරන්න බේරන්න යන්න එපා. තෝරන්න බේරන්න යනවා කියන්නේම ඔබේ රුචියට, ඔබේ මතියට, ඔබේ පෞරුෂත්වයට ඉර දෙනවා. දකින දේ දකින මතින් නතර. අහපු දේ අහන මතින් නතර. මුතේ කියන කියන නාසයේ ගඳ, දිව රස කය පහස කියන මේ දේවල් වලින් ඔය ඉන්ද්‍රිය ප්‍රතිපදව ලැබෙන දෙයට එහයි හිතල මතල ගන්න දෙයක් නැහැ. හිතන මතල හැම වෙලාවකම වෙන්නේ අබිනිවෙෂණය. හිතට එන දේ හිතන මතින් නැත කරනවා. ඉතින් මේක කිව්වහම තේරෙන්නේ නැහැ මේ දෙමලේ අපිට හිතපුවාම අපිට මේ රූපයක් දැක්කහම අපිට හිතෙන්නේ ඒක තියාගන්න කියලානේ. ෆොටෝ එකකුත් අරන් ලොක් කරලා ගෙදර පිටිය ගහගන්නනේ අපිට හිතෙන්නේ. ඉවර කරන්න නෙවෙයිනේ. නමුත් කැමරාවක් රූපයක් දකිනකොට වගේ කැමරාවට රූපේ දැක්කයි කියලා ආශාවක් එන්නේ නැහැ තරහක් එන්නේ නැහැ. මේ පටිගත කරන යන්ත්‍රයකට මේ වචන ඇහුණයි කියලා ඒකට ධර්ම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ නැත්තම් මේ මේ යන්ත්‍රේ මේ වෙනකොට සෝවන් වෙලා තියෙනවනේ මේක අහලා තියෙන බණ ඇයි. පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් කියපු ටික නිකන් හරි තේරුම් ගන්න වෙනවනම් සෝවන් වෙනවා. මට හොඳටම විශ්වාසයි මේ කිසිම කෙලෙසයක් කරගනක් නැහැ පිනක් කරගනක් නැහැ. කන කියන්නේ මේ යන්ත්‍රයේ මොකක්වත් වෙනසක් නමුත් අපි අක්ෂෝසනය කියලා කියන්නේ අපිට කන්න එන හැම දෙයක්ම තෝරනවා බේරනවානේ. ඒ වගේම ඇහැ කන කන නාසය දිව ඒ හැම දෙයකින්ම එන දේ කොච්චර තෝරනවද කියනවනම් අපි ඊගාව චිත්තක්ෂණයට හිත පිරිසුදු නැහැ. ඊගා චිත්තක්ෂණයට මේ චිත්තක්ෂණේ තිබුණු පශ්චාත්තාප සන්තෝෂ ඊගා චිත්තක්ෂණේ කෙලසෙන. අපිට දකින්න දේ දකින්න මතින් නතර කරන්න පුළුවන් ඊගාටන චිත්තක්ෂණයට අලුතෙන් මොන දෙන්න පුළුවන්. අපිට කවදාවත් බෑ. ඒකට කියනවා භව නෙට්ටිය කියලා. මේ චිත්තක්ෂණේ තියෙන කුණු මේ චිත්තක්ෂණේ තියෙන කෙලස් එහා චිත්තක්ෂණයට කෙලසන. කොනක් යනවා. ඒ කොන යන්නේ මේ දැකපු දේවල් ගැන නැවත කල්පනා කරන්න යනවා. අහපු දේවල් මත දිගින් දිගට හරක් දවල්ට කාලා රැට වමාරලා කන්නේ. අන්නේ වමාරා කෑම නිසා මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම අඟට දැනෙන හැම දෙයක්ම අපි කොනක් තියාගන්න. හිතට දැනෙන හැම දෙයක්ම විනිශ්චය කරන්න ආදිනේ විනිශ්චය කිල් පැත්තක දාලා අර විදියට තේරෙන්නේ නැත්නම් දිත්තේ දිත්තමත් අන් තේරෙන්නේ නැත්නම් මේ බුදු දහමගේ වැදගත් ශ්‍රාවකෙක් කියනවා රූප දැක්කට කණෙක් වගේ හිටපන් නොදැක්ක වගේ හිටපන් කනට ඇහුනට බීරෙක් වගේ හිටපන් ඒගෙම නාසයට දිවට කයට දැනුනට මූඩෙක් වගේ බම්මණෙක් වගේ හිටපන් උඹට මේ වෙනදී සම්පූර්ණ අසාධාරණ වුණාට දැක් මොඩෙක් වගේ හිටපන්. බේරෙන්න බැන්නම් මලමිණියක් හරි වෙලා හිටපන්. මොකද අපේ හිතක් කැමැති, අපේ යාළුවොත් කැමැති අපි ඉක්මනට පැනලා දෙනවා. පැනලා දීපු ගමන් වෙන්නේ මොකද්ද? අජෝසනයක් සිද්ධ වෙනවා. අපි අර පළපුරුදුකන් දිගේ ගිහිල්ලා අහක යන අධිකරණයකින් පවුපුරව ගන්න. ඉතින් මේක දිහා බලනකොට මේ විවරණයට ගොඩ දෙනේ චෝදනා කරනවා ආත්මార్థකාරී. ඒ තමන් බේරෙන්න මම කියනවා ආත්මාර්ථකාමී වෙලා හෝ බේරෙන්න පුළුවන් නම් මහා පුරුෂයෙක් කියලා. එහෙම හරි කළ බේරෙන්න පුළුවන් නම් මහා පුරුෂයෙක් මොකද අපේ හිත මේකට විරුද්ධ ගොඩාක් වංචනික ධර්ම ක්‍රියාත්මක. මේකට විරුද්ධව ෂට මායාවි ධර්ම ක්‍රියාත්මක නෙවෙයිවට පේන්නේ මේක මේ අනුකම්පාවෙන් කරනවා පරහිතකාමීව කරනවා නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අත්තට්ඨ වඤ්ඤා අසුචි මනෝ සාඹෝය කරන්නේ උඹට වාසියක් කියනවා නම් විතරයි මම අපච්චි නැති වෙච්ච වෙලාවේදී පුදුමාකාර විදිහට ඇඬුවා. මේ කලන්ත හැදෙනවා මේ වැටෙනවා. මේ කලන්ත හැදෙනවා මේ වැටෙනවා. ඊට පස්සේ මට වැඩකුත් නැහැ මේ ජීවිතය කියලා හිතුවට පස්සේ මම සුබතරාමයට ගියා පස්සේ ඉතින් හිටපු ඒ දවසේ ගියා ඔය නාරද තාපස්තුමා එතුමා නිකන් මේ වගේ ඉන්න ගමන් කිව්වා යමෙක් මරුණාට පස්සේ අනෙක් මිනිහා අඬන්නේ වෙච්ච පාඩුවේ තරමට කියලා. මට වසවිලි ලැජ්ජාවක් ආවා මම මොකද දැහෙන්න ඇඬුවා ඒක. මට ඉතින් අප්පච්චි නැතුනට මොකද්ද මට වෙච්ච පාඩුව කියලා. නමුත් මට හිතුනේ මේ අප්පච්චිට ලෙඩ වෙන්න දෙන්නෙත් නැහැ, මැරෙන්න දෙන්නෙත් නැහැ කියලා මේක මම අල්ලගෙන තිබුණු අල්ලගනිලේ රඟ පිළිකාවක් ඇදලා නැත්නම් මම ඒ තරම් ඇඬුවේ. මගේ ජීවිතේට තියෙන, මගේ ආත්මෙට තියෙන, මගේ මාන්නෙට තියෙන, මගේ තෘෂ්ණාවට තියෙන ආසාවට මිස අප්පච්චිට තියෙන ආසාවකට නෙමෙයි. ඒක නිසා මලකෙවල් වල මිනිස්සු ඇඬුවේ නැත්නම් නිකන් මොකද මොකද ඒ නිසා මිනිස්සු ගෙන්නලා හරි අඬවනවා. මොකද gedere ඉන්න මනසට අර ප්‍රේමයක් තිබිච්ච බවක් පේන්න අඬවනවා. ඉතින් අර මගේ යාළුවෙක් යුනිවර්සිටි එකේ කියනවා දැන් කාලේ මිනිස්සු ඒ අම්මා තාත්තා මැරිච්චාම අඬන විදිය දකින්නකොට අම්මලාට තාත්තලාට මිනිහ නැගිටලා එන්නේ ඉතල යකෝ බලනකොට මොන් අපිට ආදරය කරලා තියෙනවා කියලා හිතෙන්නේ එදාටලු ප්‍රශ්න වෙලා තින්නේ අඬනකොට ඉංග්‍රීසියෙන් අඬන්නේ අම්මලා තාත්තලා ඉංග්‍රීසි තේරෙන්නේ අම්මපා නැත්තම් ඒ කියන වචන උන්ට අහලා ඉන්නකම් කැත්තෙන් පොල්ලෙන් හලකලා මරුණට පස්සේ බුදු අම්මේ කියලා අඬනකොට තේරෙනවා නම් මිනිය නැගිටී කියලා තියෙනවා. අර ඉංග්‍රීසියෙන් අඬන නිසා තේරෙන්නේ නැති ඉඳා නිකන් එක වල්පල් වෙලා යනවා. එහෙම ජෝක්යක් මේ ලෝකෙදී. ඒ නිසා හොඳට වැඩක් කරනකොට කල්පනා කරලා බැලුවොත් අපි මේ නටවන්න හදන්නේ නලවන්න හදන්නේ අපි හිතනවා නම් ලෝකේ රැවටෙනවයි කියලා ඇත්තටම බරගානක් රැවටෙනව ਸਰවඥාන්සේ අභීත සිංහයෙක් වාගේ මහා වීර පුරුෂයෙක් වාගේ කියනවා උඹ ඉස්සලා රැවටෙන්න තුඹට කදාකත් ලෝකෙ දවට්ටන්න බෑ. ඒ නිසා රැවටිල්ල පැත්තක තියලා එන දේ එන හැටියෙන් බාර ගන්න වෙන දෙයට පැනලා විනිශ්චය කරන වෙනුවට අපන්නක ප්‍රතිපදාව නැත්නම් සාමීච ප්‍රතිපන්න කියලා කියන සබාව මොකද්ද ගන්නෙ මම කැමති කියලා පැත්තකට වෙන එකයි තියෙන්නේ. සාමීචයට එක වෙලා නිකන් ඉන්න. අරණ ප්‍රතිපදා කියන්නේ රණ්ඩුවට යන්නේ. රණ කියන්නේ රණ්ඩුව ඕන දෙයක් වෙච්චවයි ඒකට අටුවාව පෙන්ලා දෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදා. ඕන කෙනෙක් කරන දෙයකට විරුද්ධ නොවුනයි කියලා කවමදාකවත් දඬුවම් කරන්න බෑ. විරුද්ධ වීමට කියන්නේ ප්‍රතික්‍රියා කරනවා. නිසා භාවනා කරනකොට තමන් කරා සද්ධාව ඇති වුණත් නැති වුණත් ප්‍රතික්‍රියා කරන්න එපා. තමන්ලම හොඳට වීර්ය ආවත් නැති වුණත් ප්‍රතික්‍රියා කරන්න එපා. හොඳට සතිය තියෙනවා නැත්නම් සතිය සම්පූර්ණ නතර වෙලා තියෙනවා ප්‍රතික්‍රියා කරන්න එපා. හොඳට සමාධිය තියෙනවා නැත්නම් සමාධියෙන් හිත වික්ෂිප්ත වුණා ප්‍රතික්‍රියා කරන්න. හොඳට ප්‍රඥාව තියෙනවා මෝඩකම අනිත් පැත්තෙන් තියෙනවා ප්‍රතික්‍රියා කරන්න නැතුව හිටියොත් අර නැති වෙච්ච ශ්‍රද්ධාව ඇති වෙන්න ඉඩ තියෙනවා. ප්‍රතික්‍රියා කළොත් වෙන්නේ මොකද්ද හිත පශ්චාත්තාප වෙලා මානසික අසහනයක් බවට ආතතියක් බවට පත් වෙන නිසා අජෝසනයක් නැති මනුස්සයාට කවදාකවත් අසහනයක් නැහැ. කවදාකවත් මානසික ආතතියක් නෑ මානසික ආතතිය අසහනේ ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියන්නේ. ඒක එන්නෙම මේක පැත්තක් දිනන්න ඕනෑ කියලා තමන්ගේ ගන්න නැතිය නිසායි මති මතිය නිසායි. ඔත් මේ මති මේ නතු මේ ගෙවැදීම් මේ ජීවිතය අපි පුරුදු කරගත්ත නරක ඇබ්බැහි මිස මුළු සංසාරයටම බලපාන හොඳ නරක කියලා දෙයක් නැහැ. අපි ඉපදිච්ච පරිසරයට ඉපදිච්ච සංස්කෘතියට අනුව අපි හොඳ නරක තෝරපු දවසේ ඉඳලා අපි කඩුවක් අතර ගත්ත ගහලෙක් වගේ අරක හොඳයි මේක නරකයි කියන්නේ. ඒ හැම දෙයකම කර්ම රැස් නිසා අපි අඩු ගානේ Taman ඉදිරිපත් කරගත් අරමුණ නිශ්චල වෙච්ච වෙලාවක, තැම්පත් වෙච්ච වෙලාවක, කුප්පන් නැති වෙලාවක, විවේකයක් දීප වෙලාවක, ශාන්තියක් දීප වෙලාව උත්සාහ කරන්න ඕනේ මොනම දෙයකටවත් නැති භාවයක් ඇති කරන්නේ නැති මේ චිත්තක්ෂණය. ඒකිතාක් පවත්වාගෙන යන්න ගියොත් ඒ හරහා මුළු ජීවිතේ පුරාවට තියෙන හිතේ ගතේ තියෙන අර මානසික අසහන දැඩි දැඩිකම් දුරුවන් කරගෙන සුවසේවාවකට වැඩ. ඒ මිනිස්සෙකුට එහෙම නැතියක් අජෝසනයක් අභිනිවේෂණයක් නැති මිනිස්සෙකුට පමණයි ලෝකේ තව කෙනෙක් පිළිබඳ විනිශ්චය කරන්න අයිතියක් තියෙන්නේ. ඒ සබුරුම ස්වාමීන් වහන්සේ කියනවා හැම විනිශ්චයකාරයෙක්ම සත්‍යපට්ඨාන භාවනා කරලා නැත්නම් එකක් කියන ගන්න තීන්දුව ඔක්කොම බොරු කියලා. විශේෂයක් වශයෙන් කියන්න පුළුවන් නඩුකාරයෝ භාවනා කරන්නෙම නැහැ. වැඩ. ඒගොල්ලන්ට ඉව කරගෙන ඉන්න වෙලාව නැහැ. ඒගොල්ලන්ට පොත කියවන්න තියෙනවා. ඒ පොතේ තියෙන හරියත් එන්නේ ඉතිහාසය පුරාවට කරව කුප්ප වැඩ ටික විතරයි. මුළු ඉතිහාසය පුරාවට තියෙන රජුරවන්ට පක්ෂග්‍රාහී වෙච්ච ටික විතරයි. නීති පොත කියන්නේ ඒකට. ඒ නිසා භාවනා කරන මනුස්සයෙක් ඇත්තටම මම හිතන්නේ නීති පැත්තට යන්නේ එකක් නෑ. මොකද නීතිය කියලා කියන්නේ අනුන්ගේ කුණු කන්දල් වලට පවුරව ගන්න වැඩක්. ඒ නිසා සරුවචන් වහන්සේ කවදාහකවත් කිසි කෙනෙක් ගැන විනිශ්චය කරලා නැහැ. ඒ ගැන මුළු ත්‍රිපිටකයම කියපු ඕල්ඩන්බර්ග් කියන මනුස්සයා කියනවා මුළු ත්‍රිපිටකේ පුරාම කිසිම තැනක අයිතිවාසිකම කියන වචනේ අයිතිවාසිකම් සඳහා සටන එහෙම නැත්නම් මේ ව්‍යාපාර, කර්ජන තර්ජන ව්‍යාපාර, දේශපාලනයක් කිසි තැනක ගෑවිලා නැහැ. මොකද අජෝසනයක් නැහැ. එන්නේ වෙන්නේ පටිච්චසමුප්පාදය. හේතු කරුණු සහිතවක දෙයක් වෙන්නේ අපි මේ දඟලලා ඒක එහෙමේ කරන්න ගියාට ගඟක් කවදාත් උඩට හරවන්න බෑ. ඉර නගින එක කවදාකවත් බටහිරින් වෙන්නේ නෑ. ඒ නිසා නැගිරෙන් තමයි ඉර පායන්නේ කියන එක බාර අරගෙන ඒකට අනුව අපි හැඩ ගහනවා මිස එන පරිසරය වෙනස් කරන්න හදන හැම වෙලාවකම අපි පරිසරයෙන් බැට කරනවා. අද විද්‍යාවෙන් කරලා තියෙන ඕසෝන් ලේයර් එක නැති කරගෙන තියෙනවා. ග්ලෝබල් වර්මින් කියලා මේක රත් වෙන්න පටන් ගන්න තියෙනවා. පරිසරය කියලා සගන තියෙනවා. මනස කියලා සගන තියෙනවා. ඒත් කමක් මේ මේ මේ කැත මේ ප්‍රවණතා පහක් දැනගෙන මොනම තාලෙන්වත් නතර කරන්න. හොඳටම දන්නවා යන්නේ නරකතට කියලා. කොහොමද නතර කරන්නේ? කන්දක මහ කලක් උඩ තියෙන ගලක් කන්දෙන් ගුරුල් කරලා පෙරලන්න පටන් ගත්තට පස්සේ ඒක ගන්ධනව තලාගෙන යනවා මිසක මොන යකටවත් නතර නැතර කරන්න තියෙන කලපෙරලන්නේ ඉස්සලා නැතර වෙන්න. ඒක පුද්ගලිකව කරතයි. ඒක ජන විඥානය කරන්න පුළුවන් ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ. ඒ වගේ Tamange හිත නැති භාවයකටපත් වෙන්න නැතුව පස්සද්ධියකටපත් වෙලා. අභිනිවේෂණයකට බැස ගැනීමකට යන්නේ නැතුව, අජෝසනයකට යන්නේ නැතුව පවත්වන්න පුළුවන් නම් එතන මම යන්නේ. මම ඉන්නේ හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. මාන්නේ තියෙන හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. තණ්හාව තියෙන හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. ඒ නිසා යම් අවස්ථාවක හිතේ විස්රාමයටපත් වුණා නම්, විවේකයටපත් වුණා නම්, උදේකලාටපත් වුණා නම්, එතන කෙලෙස් බලමුළුව සෑහෙන දුර්වල වෙලා තියෙන අන්න වෙන චිත්තක්ෂණේ දිගට පවත්නවා යනවා කියලා කියන්නේ. මූල ධර්මානුකූලවත් අපිට පෙන්ලා දෙන්න පුළුවන් ਸਰවඥාන්සේ අදහස් කරපු දෙයක් මෙතන වෙලා තියෙනවා. ඒ වගේම තමන් කරෝ ප්‍රයත්න නිසා යම් යම් අවස්ථාවල භාවනා හිතෙන්ද එන නිසා මේ කරන භාවනා ප්‍රතිඵලයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ කියන්නේ නිවන නෙවෙයි. මේකෙන් බේනවා Tamanට පින තියෙන බව, භව සම්පatti තියෙන බව. ඊට පස්සේ gedara දොරේදී වැඩවලදීවත් අර වගේ දැඩි මතධාරී වෙන්නේ නැතුව මෙයමයි සත්‍ය අනික බොරුයි කියන දැඩි මතධාරී වෙන්නේ නැතුව අවිරුද්ධ ප්‍රතිපදාව කරගෙන යන්න ගියොත් මම හිතනවා එක gedaraකට එකෙක් භාවනා කරොත් ඇති. ඒක මුළු කන්තෝරයකටම එකෙක් භාවනා කරපෙක හිටියොත් ඇති. ඒක හරියට මේ හොඳ ඔය දැන් තියෙන ගණන් වාහන තියෙන ඒ වාහනේ shock absorber එක වගේ තමයි. ඒ මනසයා එන ඔක්කොම කම්පන චංචල Tamange හිතට ගන්නවා මිසක් තව කාටවත් දෙන්නේ නැහැ. කොච්චර දුකක් වින්දත් කොච්චර කරදර වින්දත් කාටවත් අඟවන්නවත් කරන්න ඒවා කාගෙන එහා පැත්තට දෙන්න තු යනවා. ඒ නිසා භාවනා කරන මිනිස්සු කොච්චර හොඳ shock absorberද කියලා කියනවනම් ඒ වාහන හරි ගණන්. සොගතෝරත ඒ සස්පෙන්ෂන් සිස්ටම් එක තමයි වාහනේ ගණන්ම කැලේ නිසා අපි මේ කරන බාහනා කවුරු හරි කියනවනේ ආත්මార్థකාමී කියලා කට කහනවට කියන කතාවක් මිසක් බාහනා කරන මනුස්සයා ඉන්න පරිසරයේ පවා නිවෙනවා සැනසෙනවා. අපි ඊයේත් මතක් කරගත්ත විදිහට නිබ්බුතානෝන සාමාදා නිබ්බුතානෝන සාවිතා නිබ්බුතානෝන සානාරේ යස්සයන් ඉදිශෝපති කියලා එචා හිතන්න එපා ඒක ආත්මාර්ථකාමී වැඩක් කියලා ඒ වගේම හිතන්න එපා මේ මම නතර කරන්න හදන්නේ මගේ හිතේ අජෝසනය කියලා ඒ අජෝසනේ බැස ගැනීම ගෙවැදීම අවබෝධ කෙරුවොත් අපිට ඉන්න ඔක්කොම අපේ යාළුවා ඇයි මේ වැඩ කරන්නේ කියලා තේරෙයි ඇයි මේ දේශපාලනඥයෝ මෙච්චර අනේ මිනිස්සුගේ ඇස් වහගෙන කරන්න හදනවා කියලා කරන්නට නාඩගම ඔය ආර්ථික විශේෂඥයෝ කරන දන බීක්ෂුව ඔය සමාජ විද්‍යාඥයෝ ගෙදිට මර්ගාතේ ලෝකෙට ප්‍රකාශ කරන දේ මේ මිනිසුන්ට දැනෙන දැනුමෙන් තමයි. ඒ නිසා යාට හොඳට සමාජයත් එක්ක ජීවත් වෙනකොට තේරෙනවා මේ මනුස්සයා මේ දේ කරන්නේ ඇයි කියලා. ඒක හදන්න යන්නෙත් නැහැ. නමුත් යන්තම් කොහමරි කළා මම බේරුණානේ කියලා ඒක දිනු කරගෙන යනකොට මේ මනුස්සයාගේ නිකුත් වෙන යහ කම්පන වේග මුළු පරිසරයටම සමාජයටම නිස්සද්ද බලක් ඉබේම කට්ටියට තේරෙන පටන් ගන්න එක තේරෙන්නේ බෞද්ධයන්ට විතරක් නෙවෙයි අබෞද්ධයටත් තේරෙනවා අඩු ගන්න පොඩි දරුවටත් තේරෙනවා හැප්පෙන්නේ ප්‍රතික්‍රියා කරන්න නැති චරිතයක් ඒ තැනකට සාන්තියක් වෙන දේ සභාවනා කරන හැම කෙනෙක්ම ඒ ලැබුණා වූ පුංචි හෝ කමන්නයි අත්දැකීම මුළු ජීවිතේ මුළු සංසාරේ උපයාගත් වටිනාම දේ වශයෙන් සලකලා ඒක දියුණු වෙන තාලට ජීවන රටාව සකස් කරගන්න. එවැනි දියුණු වෙන වැඩෙන පරිසර මේ පරියන්කයට සකස් කරලා සක්මන්ට සකස් කරලා දෙනවා. එදිනදා ජීවිතේ කටයුතු කරනකොට කාගෙන්වත් අහන්න ඕනේ මම ඉස්සරහට දැනේ පතර දැනේ. තමන්ටම කාලානුරූපව වැටෙහි අන්නේ වෙනි වැටීමක් නිසා දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිටු දිනාටම සනසිමුදා වේවා කියලා